මුතුනි අපි මේ ටික දවසෙම විශේෂ ධර්ම කරුණු ටිකක් කතා කළා සාකච්ඡා කළා. ඒ තමයි මහා සලායතනික සූත්‍රයේ පෙන්වන විදිහට යතහ භූත ස්වභාවය මේ ලෝකේ යතහ භූත ස්වභාවය නොදන්නා නොදකින කම නිසායි සියලුම දුක් දුම්නස් ඇති වෙන්නේත් නැවත දුක ඇති කරන හේතු ඇති වෙන්නේත් කියලා අහගෙන මේ ලෝකේ පවතින යතහ භූත ස්වභාවය ඥානම් පස්සන් යතහ භූතං ඒ යතහ භූත ස්වභාවය දන්නවනම් දකිනවනම් සියලුම දුක් දුන්නස් වලින් මිදිලා නැවත දුක හටගන්න තියෙන හේතුවක් නැති කරලා සුවසම්න සහගත ජීවිතයක් පරිහරණය කරන්න පුළුවන් කියන න්‍යාය ධර්මය අහගත්තා. ඊට අනුව මේ ලෝකයේ යථාභූත ස්වභාවය කියන්නේ මොකක්ද කියන මාතෘකාව ඔස්සේ අපි මේ ටික ටිකක් කතා කළා. ලෝකය කියනකොට ධර්මයේ පෙන්වන්නේ මොකද මේ පංච උපාදානස්කන්ධ ලෝකය. එතකොට ඒඳ පංච උපාදානස්කන්ධ ලෝකයේ කාම ධාතු කාම භූමිය අනුවගිය ඇසුරු කරන සත්වයන්ට බෙහෙවින් ඇසුරු වෙන ස්කන්ධයක් වෙන්නේ රූපස්කන්ධය. ඒ නිසා රූපස්කන්ධයේ පිරිසිඳ දැක්කෝ කබලින්ක ආහාරයේ පිරිසිඳ දැක්ක වෙනවා. එහෙම වුණොත් කාම් භූමියට නැවතෙන්න තියෙන හේතුවක් නැති වෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. සංයුත්ත නිකාය ආහාර වර්ගය ආහාර සූත්‍රයේ එනිසා අපි රූප උපාදාන ස්කන්ධය පිළිසිඳ දකින්න ඇත්ත ඇති ඇති දකින්න අවශ්‍ය ඒ රූප ටික ගැන කෙටියෙන් මේ ටිකේදී කතා කළා. ආධ්‍යාත්මික ආයතන ආයතනයන්ගේ අපිට හම්බෙන මට්ටම නෙමෙයි මනම අපිට මොන විදිහට හම්බුණා පවතින යථා ස්වභාවය අපි කතා කළා. ඊට පස්සේ ඊයේ අපි බාහිර රූප ශබ්ද අරමුණ ගැන කතා කළා. මම ඊට පස්සේ මතක් කළා ඊයේ හැමදාම අපිට මේ හැම රූපයක්ම එකක් එකක් ගානේ බලන්න ඕනේ නැහැ මෙනෙහි කරන්න ඕනේ නැහැ මේ ටික දැනගත්තාම ඉගෙන ගත්තාම කිසි දර්ශනයක් අපිට හම්බ වෙනවා කියලා මම මේ දර්ශනයක් මතක් කරන්නම් මතක් කළා ඊට පස්සේ මම මුලින්මත් මේ තුමතුට මතක් කළා මේ දර්ශනයට තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. හැබැයි සම්මා දිට්ඨිය දකින්න යන මාවත නැත්නම් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාව පූර්වභාග ප්‍රතිපදා වෙන එකක්. ඒ පූර්වභාග ප්‍රතිපදාවට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණي අයිති වෙන්නේ මිසක මේ දර්ශනයට නෙවෙයි. කියලා මතක් කළා. මම ඒ ටික සහේතුකව පිටකයේ තුලින් පෙන්වන්න මම පිටකයක් අරගෙන ආවා. අපි ඉස්සෙල්ල කතා කරමු නුවණින් බලමු මේ ස්කන්ධ ටික රූපස්කන්ධය මේ විදිහට දැක්කාම රූපාරම්භය අපිට කෙටි දර්ශනයක් හම්බ වෙනවා කියලා මතක් කළානේ මම. එතකොට මොකක්ද දර්ශනය කියන එක? ඒක තමයි යම් කිංච සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම යමක් හේතුන්ගෙන් හටගන්න නම් හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියන පරයය පිළිතලා අපි දකින ඇහෙන් දකින රූප කනට අහන ශබ්ද නාසයෙන් දැනෙන ගන්ධ දිවට දැනෙන රස කායට දැනෙන ස්පර්ශ ඒ අනුවගිය සිතුවිලි මොකද මන ආයතනය මේ පංචායතනයට නැඹුරු වෙලා උපදින මන ආයතනය කාමයි. ඇහැකන දිවනාසය ශරීරයේ තියෙන ස්පර්ශ ආයතන 6 සිහි කරමින් ඒ ස්පර්ශ ආයතන 6න් ගත්ත අරමුණු වලට නැමී පවතින මනෝ විඥාණයටත් කියනවා කාමෝචරය. ඒකට ඒ ධර්මතාව ටික මොකද එතනත් අපේ රූප සංඥාවමයි ඇසුරු වෙන්නේ. රූපේ කුයි කියන්නේ. මෙන්න මේ ටික පිටින්ද අපි දකින්නම දර්ශනයක්. ඒකට කියනවා දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියලා. ওই ස්කන්ධ ටික පිළිසඳ දැක්කහම කෙරවලට යනකොට නුවණින් අපිට මේ පෙනෙන රූපය ගැන හොඳ අවබෝධයක් ලැබෙනවා දකින්න න්‍යායක් ලැබෙනවා. මොකද මෙතනදී අපි වෙන වෙනම ඇහැ ගැන ඉගෙන ගත්තට ඇහෙන් පෙනෙන රූප ගැන ඉගෙන ගත්තට චක්කු විඥානය කියන ධර්මතාවය ගැන කතා කළාට චක්කු සංපස්සය ගැන කතා කළාට චක්කු සංපස්සයෙන් උපන්න වේදනාව ගැන කතා කළාට අපි ඇහෙන් මෙහෙම රූපයක් බලනකොට මේ ස්කන්ධ ටික ඔක්කොම තියෙනවා ඇහත් වැය වෙලා චක්කු විඤ්ඤාණය නැමැති හිතත් වැය වෙලා චක්කු සම්පස්සියත් වැය වෙලා එයින් උපන්න වේදනාවක් යෙදිලා ඔක්කොම ටික යෙදිලා වැය වෙලා අපිට පෙනෙන්නේ රූපයක් විතරයි. ඇහැට පෙනෙන වර්ණ සටහනක් විතර වෙන රූපයක් පේන වෙලාවට ආධ්‍යාත්මික පැත්ත නාම ධර්ම සිතුවිලි මොකුත් පේන්නේ නැහැ. අපිට පෙනෙන රූපය ඇති දෙයක් වුණොත් ඒ වෙලාවේදී ඒ වේදනාව සංඥාව සංකාරය විඥානයත් ඇසි දෙයක් යන ගණයට යනවා. අපිට පෙනෙන රූපය ආත්ම හැටියට පේනකොට ඒ රූපය පෙන්වන්න උදව් වෙච්ච ඊතුරු ධර්මතාවත් ඉබේමයි ආත්ම ගණයට ගිහිල්ලා තියෙනවා. අපි පෙනෙන රූපෙට තණ්හා කරනකොට ඉබේමයි ඇහැට තණ්හා කළා හිත චක්කු විඥානයට තණ්හා කළා චක්කු සංපස්සට තණ්හා කළා එයින් උපන් වේදනාවට තණ්හා කළා කියන පරයයට යන්නේ. පෙනෙන රූපේ අනිත්‍ය දකිනකොට එයා ඇහෙත් අනිත්‍ය දකිනවා සිතෙත් අනිත්‍ය දකිනවා ස්පර්ශයේ වේදනාවෙත් අනිත්‍ය දකිනවා පෙනෙන රූපය අනාත්මයි කියලා දකිනකොට ඒක පවතින අනිත් ධර්මතාව ටිකක් අනාත්මය දකිනවා මොකද කිසිම වෙලාවක ඇහැ මුල් කාරණාව කරගෙන අරමුණු ගන්න මේ ක්‍රමයේදී ඒ ඔක්කොම යෙතිලා ගෑ වෙලා අපිට රූපයක් හම් වෙනා මිසක ඒන් පරිබාහිර වෙන කිසිම දෙයක් දන්නේ නැහැ. ඒව ආධ්‍යාත්මික පැත්තේ යෙදලා තියෙනවා. ওই විදිහමයි අපිට කනෙන් ශබ්දයක් අහනකොට ඒ ශබ්දයේ රූපේ උපද්දන්ට හේතු වෙච්ච හිතක් කනක් තියෙනවා නම් සෝත විඥාන නැමැති හිතක් තියෙනම් සෝත සංපස්සයෙන් උපන් වේදනාවක් තියෙනම් ඒ ඔක්කොම යෙදිලා වැය වෙලා අපිට ඇහෙන සද්දයක්. ඒ සද්දේ නිට්ටයයි සපයි ආත්මයි වෙනකොට අර ඔක්කොම නාම ධර්ම ටික තිබීමයි නිට්ටයයි සපයි ආත්මයි වෙන්නේ. පෙනෙන සද්දය අනාත්ම වෙනකොට අනිත්‍ය දෙයක් වෙනකොට දුක් දෙයක් වෙනකොට ඒ සත්‍ය ඇති කරන්ට හේතු වෙච්ච තුන් නාම ධර්ම ටිකේ තිය අනිත්‍ය දැක්ක දුක් වශයෙන් දැක්ක අනාත්ම වශයෙන් දැක්ක යන ගණයට යනවා. ඒ නිසා අපිට ඇහැට පෙනෙන රූපයේ කනට ඇහෙන ශබ්දය කියන මේ අරමුණු ටිකේ ඇත්ත තේරුම් ගත්තාම හරි. ඉස්සෙල්ලා එකක් එකක් ගානේ ආයතන දැනගෙන තියෙන්න ඕනේ අර අපි ඉස්සෙල්ලා මතක් කළා වගේ. එතකොට අපිට අරමුණක් පෙනෙන තැනක පෙනෙනවා කියන ධර්මතාවයත් ඇත්ත දකිනවනම් ඒකට උදව් වෙලා තියෙන වස්තුන්ගේ ඇත්තත් දකලා තියෙන්න ඕනේ. ඔක්කොම යෙදිලා ඒ ඉබඳු යථාර්ථයෙන් යුක්ත ධර්මතා යෙදිලා මෙහෙම රූපයක් පෙනෙන්නේ කියන ඇත්තක් තියෙනවා. එතකොට මේ පෙනෙන රූපේ කෙටි දර්ශනය තමයි ඇහැට රූපයක් පෙනෙනකොට එයාට පේන්න ඕනේ අපිට ඇස් ඉදිරි පිටට එන්නේ ඇහෙන් දැක ගන්න පුළුවන්කම තියෙන්නේ වර්ණ සටහන් මාත්‍රයක් විතරමයි කියන කාරණාව තියෙනවා. අර මම මතක් කරු විත්‍රය කැඳපු චිත්‍රය මතක තබා ගන්න. ඒ චිත්‍රයේ බඳු වර්ණ සටහන් මාත්‍රයක් විතරයි ඇහැට පේන්නේ. එතකොට නුවණ තියෙන්න ඕනේ කුමන හෝ අරමුණක් පෙනෙද්දී දකින්න පෙර ඒ පෙනෙන පෙනෙන වර්ණ සටහන තිබුණ නෙමෙයි. දැක්කෙන් පස්සේ ඒ වර්ණ සටහන තියෙනවා නෙවෙයි. අවස්ථාවටද තමන්ගේ ඇහෙන් උපද්දලයි මේ වර්ණ සටහන පෙන්වන්නේ. එතකොට වර්තමානයේද තියෙන එකක් ඇසුරු කරන්න බෑ. තමන්ම හදාගෙනයි පේන්නේ කියන කාරණාවක් එනවා. තිබුණා නෙමෙයි තියෙනවා නෙමෙයි අවස්ථාවට උපදවාගෙන පරිහරණය කරන්නේ කියන දර්ශනයක් වෙනවා. ඒ නිසා යම් කිංචි සමුදය ධම්ම සබ්බත නිරෝධ ධම්මං කියලා කියන්නේ. යම් කිංචි සමුදය ධම්මං කියලා යමක් සමුදය ස්වභාවයෙන් හේතුන්ගෙන් හටගන්නවා නම් කියනකොට එතනදි කියනවා තිබිලා ආපු එකක් නෙවෙයි කියන එක කියනවා. හේතුන්ගෙන් හටගත්ත කියනකොට ඒ ධර්මතාවය ඒ වස්තුව නොවන හේතු රාශියක් එකතු කරගෙන අවස්ථාවටයි හැදෙන්නේ කියන එක කියනවා. මම කලින් කියලා තියෙන අර ධර්මතාවයක් මම මතක් කරගන්න දැන් තේ එකක් ගත්තොත් ඒක හේතුන්ගෙන් හටගන්නේ කියනකොට තේ එක නොවන හේතු ටිකක් නිසා ඒක හටගන්නේ කියන එක මම මතක් කරලා තියෙනවා. තීමි තේකොළ වුණ වතුර කියන හේතු ටික නිසා හටගත්තේ කියනකොට තේ එකක් තිබිලාව නෙමෙයි කොරවන්නේ. ඒ වගේ මේ තිබිච්ච රූපයක් පේනවා නෙමෙයි ඇහැ නිසා හිත නිසා මහ භූත ටික නිසා අපිට මෙහෙම පේනවා කියනකොට මේ ධර්මතා පෙනෙන දේ නොවන ධර්මතා රාශියක් එකතු වෙලා අපිට මෙහෙම පේනවා. කියන ටිකක් තියෙනවා. එතකොට පෙනෙන දේ පෙනීම මාත්‍රයක් විතරයි ඒකද පෙනෙන්නේ වර්ණ සටහනක් විතරයි කියන ටික දකින්න ඕනේ. දැන් තාම දකින්නේ නැහැ. මෙන්න මේ මට්ටම දැක්කොත් තමයි ඉතුරු නැතුවම නැති වෙනවා කියන නෝනකට එන්නේ. එතකොට හැබැයි මේක මේ දර්ශනය අපිට අයිති නැහැ. ලෝක කෙනෙකුට අයිති නැහැ. මේ දර්ශනයට කියන ලෝකෝත්තර කියලා ලෝකෙන් ඈතර යන ලෝකයේ සම්පූර්ණ නිරුද්ධ වෙන මේ දර්ශනයට අපිට අයිති දකින්නතර තිබ්බ තියෙන දෙයක්ම දකිනවා දැක්කයන් පස්සෙත් ඒක තියෙනවා කියන මට්ටම තමයි ලෝකෙ කෙනෙකුට අයිති එතකොට ලෝකෙ කෙනෙකුට අර කියපු දර්ශනය හිතාගන්නවත් බෑ යාට ඒ කියන්නේ ලෝකෙ කෙනෙකුට ලෝකෝත්තර නුවණක් තාම නැහැ කියන එක දකින්න පෙර තිබ්බ නෙමෙයි දැක්කන් පස්සේ තියෙනව නෙමෙයි අවස්ථාවටද තියෙන දෙයක් දකින්නව නෙමෙයි පද්දවාගෙනයි පරිහරණය කරන්නේ කියන මට්ටම තමයි යතහ භූත ස්වභාවය. එතකොට වර්තමානයේ ඇත්ත දකින්නත් උනේ මොකද්ද? පිළිනකොට වර්ණ සටහන් මාත්‍රයක් විතරයි කියන කම තියෙනුනේ චිත්‍රයක් විතරයි. තිත්තන්ති චිත්‍රාය තතේව ලෝකේ ලෝකේ චිත්‍ර තියෙනවා. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කාමය කියලා කියන්නේ රාග වශයෙන් සහ සංකල්ප වශයෙන් පුද්ගලයා තුල ඇතිවන ධර්මතාවයටයි කාමය කියලා කියන්නේ. ඒ කියන්නේ ඉදිරියෙන් ඇස් ඉදිරි පිටට එන්නේ මත වර්ණ සටහන් මාත්‍රයක් විතරයි. එහෙම වර්ණ සටහන් මාත්‍රයක් එද්දී ඒ චිත්‍රයේ දෙයක් කෙනෙක් කාරණාවක් කියලා වටිනාකමක් එක්ක දැනෙනවා නම් ඒ අපි මනසින් උපද්දපු සිහි කරපු ටිකක්. අපි මේක නිකන් මෙහෙම හිතමු සල්ලි කොලයක් කියන්නේ කඩදාසියක් යථාර්ථයේ චිත්‍ර ටිකක්. අපි කිව්වොත් දැන් ඩොලර් 50 කොලයක ඩොලර් 100 කොලයක කියලා අපි වටිනාකම් බලන්න නැතුව කොලේ දිහා බලන්න කඩදාසියක් චිත්‍ර ටිකක් නැතිනේ. පොඩි ළමයෙකුට ඒක වටිනාකමක් තේරෙන්නේ නැහැ නේ. ඒක තමයි ඇත්ත. ඒ ටික දකිනකොටම අපේ මනස දිහා බලන්න ඩොලර් 100 කුලේ වටිනවා 50 කුලයට වඩා කියලා අපිට වටිනාකමක් තේරෙනවා නේද? එතකොට ඒකේ ඒ වටිනාකම ඇහැට පෙනෙනකොට કોઈ චිත්‍රෙත් එකයි. නමුත් මනසින් තමයි අපිට ඒ වටිනාකම ශනිකව උපදින්න උපදවා ගන්න. ඒ වගේ ඇහැට පෙනෙන මේ චිත්‍ර අරඹයා වටිනාකමක් එන්නේ අපිට. එහෙම ආවහම අපි මේ පෙනෙන අරමුණේ ඇලිලා බැඳිලා ඉන්න නිසා දැකපු දේ ඉතුරු වෙන්නේ. අපි කලින් කතා කළා ඇත්ත නොදකිනකොට ඒක ඇලිලා බැඳිලා ඒක ඇති බවට ඉතුරු වෙනවා අපිට. එතකොට කෙටි දර්ශනය තමයි වර්ණ සටහනක් කියලා දකිනකොට එයාට පේන්න ඕනේ රන් රිදී මුතු මැණික් ගෙවල් දොරවල් යාන වාහන හිටකඩ මිල මුදල් කියලා යම් තාක් දේ ඇද්ද ඔක්කොම පංච උපාදානස්කන්ධ ලෝකයක් අපේ මනසෙන් ගොඩනගාගත්ත සංකල්පමේ වටිනාකම් ටිකක් තියෙනවා. ඒ හැම එකක්ම ඒ ඇසුරු වෙන්නේ අපේ මනස තුල මනෝවිඥාණයෙන් දැනගන්න ටිකක්. එතකොට යම් දවසකදී ඇහැට රූපයක් පෙනෙනකොට පෙනෙන රූපය තුල Tamanට ඇලෙන්න බැඳෙන්න ගැටෙන්න කිසිදු දෙයක් නැතුව ඇස් ඉදිරිපිට වර්ණ සතහ මාත්‍ය චිත්ත චිත්‍ර මාත්‍රයක් විතරක් නම් එනවා කියන ගතිය නම් තේරෙන්නේ ඒකත් දකින්න පෙර තිබුණා නෙමෙයි අපි වතුරක් ගාවට ගිහිල්ලා එබෙන්න පෙර අපේ ඡායාව තිබුණා නෙමෙයි ඉතින් අහකට යනකොටම අපේ ඉබුණ ඡායාව තියනවා නෙමෙයි තිබිච්ච ඡායාවක් දකින්නවත් නෙමෙයි අපි ඉබුණ කියන්නේ අපි හදාගෙනමයි ඡායාව බලන්නේ. ඔය මෙම්ම වෙන්න ඕනේ බාහිර රූපය හම්බ වෙනකොට ආධ්‍යාත්මික පැත්තේ නැත්නම් ඇහැ නැමැති ධර්මතාවය නිසාම උපන්න එකක් ඒකද බලන්න පෙර තිබ්බනේ මේ බැලුවෙන් පස්සේ තියනව නෙමෙයි කියන දර්ශනය ලැබ සිටියොත් ඒක තමයි යථාභූත ස්වභාවය. ওই දර්ශනය ළඟා කරගන්න පහසු වෙන්න තමයි අනිත් ආයතන ටිකේ ගති ටිකක් අපි වැඩි යුත්තේ ඇත්ත ඇති ඉගෙන ගත යුත්තේ ඊට පස්සේ සබ්දය කියන කාරණාවත් එහෙමයි සබ්දයක් අහන්න පෙර තිබ්බන්නේ මේ යහුණන් පස්සේ තියෙනව නෙවෙයි අවස්ථාවට කන නිසා සබ්දය කියනක උපද්දලා අපිට පෙනෙන්නේ ඒකෙදිද සබ්ද රූපය කියන එකට සබ්දයට ගෙවල් වල වාහනවල සද්ද, කුරල්ලන්ගේ සද්ද කියලා සද්ද වලට කුරුල්ලෝ වාහන එහෙම නැහැ. එහෙම නැතුව සද්ද මාත්‍රය දකින්න පුළුවන් වෙන්නේ ඒ සද්දයේ ඇත්ත නොදන්නා කම නිසා Taman තුල කුරුල්ලු සිහි වෙලා වාහන සිහි වෙලා මේ තියෙන සද්දයට සමගාමීව එතකොට අපිට ඇහෙන සද්ද නම් ඇහෙන්න පෙර තිබුණ වාහන සද්දයක් ඇහුනොත් අපිට ඇහෙන්න පෙරත් ඒ සද්දේ තියෙනවා වාහන සද්දේ තියෙනවා තියෙන සද්දේ කොයි ඇහුනේ ඇහුනෙන් පස්සේ තියෙනවා කියලා වාහනේ සද්දේ ආපු වාහනේ බලන්නත් අපිට පුළුවන් නමුත් යථාර්ථයේ සද්ද රූපයේ පිරිසෙන් දැක්කාම යථාභූත ස්වභාවය දැක්කාම එයා දන්නවා කන නිසායි සද්දය ඇහෙන්නේ එතකොට ඇහෙන්න පෙර තිබ්බ නෙමෙයි ඇහුණන් පස්සේ තියනව නෙමෙයි අවස්ථාවට අටගෙන නැති වෙන්නේ ඊට පස්සේ දිවට රසක් දැනෙනකොටත් එහෙමයි රස කියන එක අපිට තියෙන රසයක් තමයි කේක් කෑලි නැත්තම් කෑම ටිකක් කනකොට සීනි වල තියෙන රසය තමයි එන්නේ කියලා හැම වෙලේම අපිට ඒ රස තියෙනවා. තියෙන රසය තමයි අපි විඳින්නේ විඳින රසය තියෙනවා කියලා. නමුත් ඇත්ත තමයි රස වලට සීනි නැහැ. රස වලට අඹ ගෙඩි නැහැ. ඔය වගේ රසවල ද්‍රව්‍ය කාරණා නැතුව රස රූපයක් විතරයි තියෙන්නේ. ඒකද දිව නිසා උපද්දපු එකක්. රස විඳින්න පෙර තිබ්බා නෙමෙයි, විඳෙන් පස්සේ තියනවා නෙමෙයි. මේ වගේ නාසයට දැනෙන ගන්ධයක්, කයට ගැටෙන අරමුණු, හිතට සිහි වෙන අරමුණු තොවිදිර දැනගන්න. මම ඔකට කෙටි උපමාවක් මතක් කළා මම එන දවස් කීපෙක ඉස්සර සේනාසනෙ වෙච්ච සිද්ධියක් ගැන විශේෂයෙන් ඉන්න ස්වාමීන් වහන්සේ නමක් පිළිකාවක් හැදිලා දැන් හොඳයි නමුත් මේ කරන්ට් එක අල්ලන ඊට පස්සේ මේ ඉතිපැත්ත මුගුරු දෙපැත්තම කරන්ට් එක ඇල්ලුවාට පස්සේ දැන් ස්වාමීන් වහන්සේ කෑම කන්න පුළුවන් නමුත් කිසිම කෑමක රස දැනෙන්නේ නැහැ කෙන ලුණු බෝතලයක් කෑමට වැක්කිරුව පාත්‍රයට වැක්කිරුව කියලා ප්‍රශ්නයක් කුඹකොළ කෝප්පිය කොරලවත් කිව්ව ප්‍රශ්නයක් නැහැ. එතකොට අපි කල්පනා කතා කරපු හිටියේ දැන් ඒ කෑම ටිකම භාජනයම අපි බෙදා ගත්තාම අපිට රස දැනෙනවා. දැන් මේ ස්වාමීන් රස දැනෙන්නේ නැහැ. දැන් Tamange ආධ්‍යාත්මික ආයතනයේ සම්බන්ධයක් නැතුව බාහිර තියෙන රස නම් දැනෙන්නේ. එක්කෙනෙකුට රස නොදැනෙන්නත් එක්කෙනෙකුට රස දැනෙන්නත් හේතුව මොකද? දැන් ඇත්තටම අර පිළිකාවට මේ කරන්ට් එක කරනවා බෙහෙත් කළාම ස්නායු ටික මැරිලා තියෙනවා. ඒ කියන්නේ දැන් දිව නැහැ. එතකොට හොඳට බලන්න තමන්ගේ දිව නැති හින්දා රස රූපයක් යාට නැහැ. දැන් එයා ඒ ස්වාමීන් වහන්සේ රස රූපකින් සැප දුක් විඳින්න ඉඩ නැහැ. ඒ රස රූපකින් සැප දුක් විඳින්න ඉඩ නැතිනේ දිව නැති හින්දා මිසක මහ භූත නැති හින්දා බාහිර වස්තු නැති හින්දා නෙමෙයි. බාහිර වස්තු තිබුණත් කෙනා කෙනා සැප දුක් විඳින තම තමන්ගේ ආයතනින්මයි. එතකොට හොඳට තේරෙනවා දිව නිසා රස උපද්දනවාම ඒ උපද්දපු රසය යාපහු ඉතින් විඳින්නේ. ඒ ඔය මෙන්නම ගන්න දිව එක ආයතනයක විතරක් යථාර්ථය පොදු වෙන්නේ අපිට නොපෙනෙනවට හැම ආයතනයකටම ඇත්ත ඕකමම. ඒක හොඳට ඔයගොල්ලෝ සිහි කරන්න. දැන් ඒ ස්වාමීන් වහන්සේ ලුණු කෝපයක් එක්කව තේරෙන්නේ නැත්නම් අපිට ලුණු ටිකක් වඩනොත් කෑවේ හැකිද? ඒත් කන හරි අමාරුනේ. එතකොට ඒ රස නිසා අපි සැප දුක් විඳිනවා අපි හිතාගන්නේ ඇත්තටම බාහිර තියෙන වස්තුවකින් සැප දුක් විඳින කියලා හැමදාම අපිට ඒ බාහිර වස්තුව අපිට හම්බෙන හේතුව ආධ්‍යාත්මිකයි කියලා පේන්නේ අපි කියමු දිවතාවකාලිකව නැති වෙන්න හේතුව කර්මය. පුරන්න කර්මය. මොකද ඇහැකන දිවනාසය ශරීරය කියන කර්මජ රූප. ඒ කර්මය නැති වෙනකොට වෙනස් වෙනකොට උන දිව නැති වුණා. ඒ හින්දා తాවකාලිකව රසකින් සැප දුක් විඳින තියෙන හේතු නැහැ. අයි කර්ම ඉවර වෙනකොට උන දිව හැදේ. දිව හැදුනොත් අහිතන රස තියෙනවා. එතකොට මේ ආයතන ටික ඔක්කොම එහෙමයි. එතකොට බලන්න දැන් මේ ස්වාමීන් වහන්සේගේ දිවේ ශෛල ටික වර්ධනය වෙලා ඒ කියන්නේ දිව ප්‍රකෘතත්තර රස හම්බ වුණොත් රස වින්ද දැන් තමන් පැණි රහයි ලුණු රහයි කියලා තමන්ට සැප දුක් විඳින රස තිබුණු එකක්ද තමන්ගේ දිවෙන් උපදින එකක්ද තමන්ට හම්බ වෙන්නේ මම කියන බාහිර දෙයක් කතා කරනකොට කෙනා කෙනාට බලන්න තමන් උපදකු දෙකුයි සැප දුක් විඳින්නේ නේද ඔන්න එතකොට ඒ රසයෙන් සැප දුක් විඳින්න දිව කියන එක ඕනේ. දිව කියන එක උදව්වල තමයි රූප හදලා තියෙන්නේ. ওই විදිහට බැලුවාම ඒකයි මේ රසට කියන්නේ තිබුණ එකක් නෙමෙයි. තියෙන එකකුත් නෙමෙයි. තිබුණ එකක් නම් තියෙන එකක් නම් දිව නැති වුණත් තියෙන්න ඕනේ තිබුණ එකක් නෙමෙයි, තියෙන එකක් නෙමෙයි. දිව නිසා හදලන රස පෙන්වන්නේ එහෙම හදපු රසයකින් සැප දුක් අපි විඳින්නේ දිව නිරුද්ධ වෙනකොට නැත්තම් සිතහකට යනකොට අර රසය කියන එක ඉතුරු නැතුව නැති වෙනවා. මොකද බාහිර ඉබුම රසයක් අපි විඳනනම් ඕක අපිට කියන්න බෑ. රස විඳින්න පෙර තිබ්බ නෙමෙයි, විඳයන් පස්සේ තියනවා නෙමෙයි කියන එක කියන්න බෑ. එනේ කියන්න වෙන්නේ තියෙන රසයේ විඳ විඳ රසයේ තියනවා කියලා අපිට බාහිර තියෙන වස්තුවක රසයක් රසයකින් සැප දුක් විඳිනවා නම් කියන්න වෙන්නේ. නමුත් දිව නිසා උපද්දපු රසයකින් නම් අපි සැප දුක් විඳින්නේ. අපිට කියන්න සුදුසුමයි මොකද්ද? රස විඳින්න පෙර තිබ්බා නෙමෙයි, රස විඳින්න පස්සේ තියෙනවා නෙමෙයි, අවස්ථාවටද තියෙන එකක් නෙමෙයි උපද්දවගෙන විඳින්නේ කියන ටික. ඕක තමයි ඇත්ත. ඔය මට්ටමට ආවහම සම්පූර්ණ ශුන්්‍යතාවය. ඒ කියන්නේ තමන්ම මවපු ලෝකෙ තුල ආයතනයට ලැබිච්ච ලෝකෙ තුල තව සත්‍ය පුද්ගලයෝ ඉන්නව නෙවෙයි කියන එක හොඳට තියෙනවා. දැන් අපිට වෙන්නේ තියෙන ලෝකයක් හම්බෙනවා කියන හින්දානේ මේ සත්‍ය පුද්ගලෙ ඉන්නවා කියන එක එන්නේ. එතකොට ඔන්න ඔය මට්ටමේ දර්ශනයක් තියෙන ඕකට තමයි යතහ භූත ස්වභාවය කියලා කියන්නේ. අර ආධ්‍යාත්මික ආයතන ටිකක් බලලා රූප ටිකක් බලලා බාහිර රූප ටිකෙත් ඇත්ත තේරුම් ගත්තාම හොඳට තේරෙනවා මේවා අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාරයෙන් හැදුනේ කියලා යථාර්ථය බැලුවම ඇහැ කන දිවනාසය ශරීරයට පෙන්නනවා. ඊට පස්සේ ඒවෙන් උපදපු රූප ටිකත් අවිද්‍යා කර්ම සංනා ආහාරයෙන්ගින් කියලා පෙන්නනවා. කෙටියෙන් ওই ටික ඉගෙනගෙන එනකොට දර්ශනයක් අපිට හම්බ වෙනවා. තිබුණා අතීතයේ ඉඳලා ආපු එකකුත් නෙමෙයි අනාගතයට යන එකකුත් නෙමෙයි වර්තමානයේක හටගෙන නැති වෙනවා. යම් කිසි සමුදේ ධම්ම සම්බන්ධ නිරෝධ ධම්ම කියන දර්ශනයක් එනවා. ඔන්න ඔය ටික තමයි අපි ඔය ඉගෙන ගත්ත කතා කරපු රූප වල යථාර්ථය දැක්කහම කෙරවලටම ලැබෙන ඇත්ත. ඔකට කියනවා යථාභූත ස්වභාවය කියලා. අර ටිකේ සූත්‍රයේදී අපිට පෙන්වන්නේ අජානං අපස්ස යථාභූතං යථාභූත ස්වභාවය නිකන්න නොදකින නිසා ඒක ඇලෙන්නේ බැදෙන්නේ සිහි මුලා වෙන්නේ ඒකයි ආසාදෙන් බලන්නේ එහෙම වුණොත් ඉන්නේ දැකපු දේ ඇති බවට ඉතුරු වෙන පංච පාදස්කන්ධය රැස් වෙන්නේ එහෙම වුණ තුනේ තණ්හාව වැඩෙන්නේ, එහෙම වුණ තුනේ දුක් විඳින්නේ වෙන්නේ කියලා පෙන්වනවා නේද? ඊට පස්සේ ඒක අනිත් පැත්තට යනවා. සම්පූර්ණ ඥානම් පස්සෙන් යතහ භූතම් මේ විදිහට ඇත්ත ඇති හැටි දකිනකොට ඥානම් පස්සෙන් යතහ භූතම් ඇත්ත ඇති හැටි දකිනකොට වෙන්නේ මොකද්ද? ඇලෙන්නේ. ඇලෙන්නේ නැතුවම බැඳෙන්නේ. බැඳෙන්නේ නැත්නම් සිහි මුලා වෙන්නේ. එහෙම වුණොත් ආදීනව දකින්න පුළුවන්. එහෙම දැක්කොත් මොකද වෙන්නේ? පටිපදාස්කන්ධය අපචයට යනවා. රැස් වෙන්නේ දැකපු දේ ඉතුරු වෙන්නේ. නිරුද්ධයි. අහපුදී ඉතුරු වෙන්නේ නිරුද්ධයි. ඒකයි හටගෙන නැති වෙනවා කියන මට්ටමට යම් කිසි සමුදේ ධම්ම සම්බන්ත නිරෝධම කියන දර්ශනය කියන්නේ දර්ශනය අයිති උතෙන්ට උතෙන්ට තමයි විරජම් වීතමල ධම්ම චක්කෝ. කෙලෙස් රජස් නැති කෙලෙස් මල නැති පිරිසිදු ධම්ම නැස කියලා කියනවා. එතන සම්පූර්ණ පිරිසිදු ඉතුරු වෙන්නේ නැහැ කිසිම වෙලාවක. එතකොට එහෙම වුණොත් පංච උපාදානස්කන්ධය අපචයට යනවා. ඒ විතරක් නෙමෙයි නැවත ප්‍රතිසන්දියට යන්න තණ්හාවට නිමිති හිටින්නේ තණ්හාව ප්‍රහීන වෙනවා දුක් දුම්නස් දෙක මේ ජීවිතේම විඳින කෙනෙක් වෙන්නේ නැහැ සැප විඳින්නෙක් වෙනවා කියන ටික ඔක්කොම වෙලා එතකොට ওই දර්ශනය හාත්පස එළඹ තිටින දැනට කියනවා අනුපාද පරිණිරවාණය මොකද ඔය දර්ශනයට අනුපාද පරිණිරවාණය කියනවා නෙමෙයි ඔක තමයි යථාභූත ඥාන දර්ශනය කියන්නේ ඒ ඇත්ත දැක්කහම කලකිරලා නොයලා මිදෙනවා කියන එකට වෙන වැඩසටහන පුන ඉබේම වෙනවා. ආශ්‍රයෙන් හිත මිදෙනවා, කෙලෙසුන්ගෙන් හිත මිදෙනවා, ලෝකෙ මිදෙනවා කියන එක වෙන්නේ ඉබේමයි. එතකොට රාතන් වහන්සේ කියලා අපි කියන්නේ. එතකොට දැන් මම හැම වෙලේම මතක් කළේ ඕක තමයි සම්මාදිට්ඨිය. ඔතන තමයි නිෂ්ඨාව. ඔතන දක්වා විතරයි අපිට කරන්න පුළුවන්. අපිට කරන්න තියෙන්නේ. එතනින් පස්සේ මිදෙනවා කියන ටිකත් ඉතුරු ස්කන්ධ ටික නිරුද්ධ වෙලා විභවම් පානවා කියන ටිකත් වෙන ධර්මතා. ඒව කරගන්න බෑ, කරන්න බෑ, වෙන්න ඕනේව වෙනවා. එතකොට මෙන්න මේ සම්මා දිට්ඨිය සම්පාදනය කරගන්න තැනට අපිට කටයුතු කළ හැකියි. මොන දැන් ඕක තමයි නිවන් දකින්නවා කියනකොට ඇත්ත. මේ දර්ශනයට කියන්න වෙනවා තව වචන මොකද? නිවන කියලා. මේ දර්ශනේ නිවන හින්දා නෙමෙයි. දැන් මේ දර්ශනය තමයි ස්කන්ධය පිළිසිඳ දකිනවා දුක පිළිසිඳ දැක්කා කියනවා දුක්ඛ පංච උපාදානස්කන්ධේ රූප උපාදානස්කන්ධේ පිළිසිඳ දැක්කා දකිනකොට අවිද්‍යාව තණ්හා කියන කෙලෙස් ටික ප්‍රහාණය වෙනවා ඒ කියන්නේ මේ ආයතන ටික පිළිසිඳ දැක්කහම ඒවා තියෙන දේවල් හැටියට පුද්ගලයේ දේවල් කෙනෙක්ගේ දේවල් කියන කෙලෙසි දුරු වෙනවා දුරු වුණාම ඒ කෙලෙස් ටික නිසා පුද්ගලයේ දේවල් සත්‍යයේ දේවල් ඇති වෙච්ච දේවල් නිසා එන දුක නැති වෙනවා. ඒ විදිහට කටයුතු කරන එකම මාර්ගය කියලා මේ දුක පිළිසෙන් දකිනකොටම සමුදය දුරු වෙනවා. දුක්ඛ නිරෝධේ සාක්ෂාත් වෙනවා මගේ වැඩෙනවා කියන ධර්මතා හතරම එකට තියෙන ඔය යථාභූත ඥාන දර්ශනය කියනකොට. දුක පිළිසෙන් දකිනවා කියන වචනේ කියන්න පුළුවන් උතෙන්ට විතරයි. ඔතන තමයි දුක පරිඤ්ඤයයි කියලා කිව්වේ ඕන ඔය මට්ටම දාතනයක්. අපිට අද දවසේ දුක කියලා යමක් තියෙනම් ඒ දුක ආපු රූපේ පිළිසිඳ දකින්න. දුක කියන එක පිළිසිඳ දකින මට්ටමට ආවහම ඒ රූපය හරඹය තියෙන කෙලෙස් ටික සම්පූර්ණ ප්‍රහාණය වෙනවා. පුද්ගල භාවයක්, සත්ව භාවයක් තියෙනවා නම් නිත්‍ය සංඥාවක්, ආත්ම සංඥාවක්, සුභ සංඥාවක්, සුඛ සංඥාවක් තියෙන මේ ඔක්කොම ප්‍රහාණය වෙනවා. එතකොට නිත්‍ය සංඥා, සුභ සංඥා, සුඛ සංඥාව නිසා එන දුක් ටික නැහැ. කෙනෙක් නැති වීමෙන්, කෙනෙක් මැරීමෙන්, පුද්ගලෙක් මැරීමෙන් එන දුක් ටික නැහැ. දුක්ඛ නිරෝධයේ සාක්ෂාත් වෙන මේ ජීවිතය. මුතෙන් තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන සම්මා දිට්ඨිය තුකියුවේ. මෙතකොට සසර ගමන අවසන් මතකට යුක්තක් නැහැ කියන තැනට එනවා. හරි. දැන් ඔය ටික අපි දන්නවා. දැන් අපි නිකන් කිමු දැනගත්තා. දැන් දැනගත්තට අපිට තාම පේන්නේ ඔය මට්ටම අපේ මනසේ එළඹ සිටින්නේ නැහැ. දැන් උතෙන්ට යන්න අපිට ගමන් මාර්ගයක් ඕනේ. නේද? ඒකට තමයි භාවනාව කියලා කියන්නේ. දැන් ඔහොම ඉගෙනගත්ත කෙනාට භාවනාව කියලා එකක් තියෙනවා. ඒකෙන්දී සීල සමාධි ප්‍රඥා කියලා ත්‍රි ශික්ෂාවක් එකතු වෙනවා. ඒ ටිකට කියන දැන් ඔය මට්ටමට අර කතා කරපු ටිකට පිරිසිදු ලෝකෝත්තර මාර්ගය කියලා කියන්නේ ලෝකෝත්තර ඥාන දර්ශනය කියලා කියන්නේ. ඒ ලෝකෝත්තර ඥානය එල්බගෙන බලාගෙන අරමුණු කරගෙන ඒට මෙහා උපදින ධර්මතා ටිකට කියනවා පූර්ව භාග ප්‍රතිපදාව කියලා. එක සීල සමාධි ප්‍රඥාවයි. හැබැයි මේකට කියනවා මග්ගාරම්මන කියලා මාර්ගය අරමුණු කරගෙන තියෙනවා. මෙතනදී අපි හිතලා සිල්වත් වෙන්න අර ලෝකෝත්තර දර්ශනයේදී සීල සමාධි ප්‍රඥා තියෙයි. හැබැයි එතනදී හිතල සිල්වත් වෙන්න ඕනේ නැහැ. දර්ශනයට සීල එනවා. හිතල සමාධි ගන්න ඕනේ නැහැ. සමාධි වඩන්න ඕනේ නැහැ. දර්ශනයට සමාධි එනවා. සම්මා දිට්ඨිය තියෙනකොට ඊට අනුව ඊතුරු අංග අතම එතන උපදිනවා. එච්චරට ප්‍රබලයි එතන. නමුත් ඒ දර්ශනය තිබුණු තියෙන තැනකදී එතෙන්ට එන්න ඒිට මෙහා දැන් ওই ටික දැනගෙන ওই ටික තමයි සන්තක කරගන්න. දකින්න තැනට යන්න අපිට ප්‍රතිපදාවක් තියෙනවා. අපි නිකන්කම ඥානපස්ස දැන් මේ පිමුතු ගිල්ල නැත්තම් ලංකාවේ ලබුණුරුව ආරණ්‍ය කියලා සේනාසනයක් තියෙන එක මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා මම විස්තර ටිකක් කිව්වොත් ඔගොල්ලෝ දැන් ඥාන දන්නවා. කලින් මේ ටික මගෙන් අහගත්තේ නැත්තම් අජානං අපස්සම් දන්නේත් නැහැ දැකලත් නැහැ. දැන් මම කිව්වොත් මෙහෙම මෙහෙම වෙන සේනාසනයක් තියෙනවා කියලා ඔගොල්ලෝ දැන් ඥාන දන්නවා. නමුත් අපස්සන් දකින්නේ ඊට පස්සේ ඔයගලන්ට තියෙනවා කොහොමද එතනට යන්නේ කියලා අහගන්න. අහගත්තත් පේන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ යන්න ඕනේ. ගියාම පේනවා. පෙවුනහම පෙවුනට පස්සේ ඒ පෙනීම නිසා සිතින් කින් කිරින් කරන්නේ ඕගොල්ලෝ මිසක මගෙන් දැනගත්ත දේ උදව් වෙන්නේ නැහැ අතහැරෙනවා. දැනගත්ත දේ ඒිට මෙහා එතෙන්ට යනකම්ම මගේ දැනුමෙන් තමයි යන්නේ. ඒ වගේ අපිට කල්යාණ මිත්‍ර උදව්ව උපකාරය ඕනේ ඥානම් පසන් ගන්න දේ දැනගන්නත් ඒක දකින්න තැනට යනකම්ම ප්‍රතිපදාවට. දකින්න තැනට ගියාට පස්සේ මේ ලෝකයේ ඇත්ත මෙන්න මේකයි මෙතෙන්ට આવහම දුක නැති වෙනවා කියලා ඕගොල්ලෝ කියන්නේ බුදුහාමුදුරුවෝ කියපු හින්දාවත් නෙවෙයි. තව කාගෙන්වත් අහලවත් නෙවෙයි. එතනට ඕගොල්ලන්ගේ දර්ශනයමයි කියන්නේ. මොකද එයා සත්‍ය අවබෝධයක් කරගත්ත නිසා ඇත්ත ඇතියට අවබෝධ වුණා එයාට. ඒ නිසා. එතකොට දැන් මේ එතෙන්ට යනකම් ඊට මෙහා ටිකේදී සීලය හිතලා ගන්නට ඕනේ. පන්සිල් හරි අටසිල් පොය අටසිල් හරි. හිතලා සමාධි වඩන්නට ඕනේ. හිතලා විදර්ශනා කරන්නට ඕනේ. විදර්ශනාව කියනකොට මෙතනදී අයිති වෙන්නේ ලෞකික ඥානයක්. අපි කියමු අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ මෙනෙහි කරන්න ඕනේ මෙන්න මේ ටිකේදී. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් ඒකද අනිත්‍යයි දුකයි වශයෙන් දුකයි අනිත්‍යයි වශයෙන් අනිත්‍යයි අනාත්මයි වශයෙන් දුකයි අනාත්මයි වශයෙන් මේ මාරු මරුට කරන්න පුළුවන්. මේ ත්‍රිලක්ෂණය. එතකොට මේ ත්‍රිලක්ෂණය කියලා කියන්නේ මේකට නිවන් මාර්ග කියන්නේ මේ හරහ නැතුව යන්න ක්‍රමයක් නෑ. මේකට විමුක්ති මුඛ කියලා කියනවා. ලෝකේ කිසිම කෙනෙක් මේ ධර්මතා තුන නැතිනම් කවදාවත් ලෝකේ අතහරින්න කැමති වෙන්නේ නැහැ. ලෝකේ අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් කියලා දැක්කොත් තමයි ලෝකෙන් එතර වෙන්න කැමති වෙන්නේ. එහෙම කෙනාටයි හිත සමාධි වෙන්නේ නීවරණ ධර්ම දුරු වෙන්නේ. එහෙම කෙනාටයි මේ ඇත්ත දකින්න පුළුවන්. එතකොට මම උගලන්ට මතක් කළා මේ දර්ශනය කියන එක අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මට්ටම නෙමෙයි කියන එක. මේ ඇත්ත ඇති හැටි පවතිනවා කියන එක දර්ශනයක්. ඒකට ආගමක් පක්ෂයක් පන්තියක් ભેදයක් නැහැ. දැන් ඉන්දියාවේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මේ ක්‍රිස්තුමූර්ති ගන්න එයා කතා කරන තේ දර්ශනයක් දකින්න. කවුරුත් දන්නවා ඒක ආගමක් අදහන්න දෙයක් වන්දනා කරන දෙයක් එහෙම නෙවෙයි නුවණින් ඕනම කෙනෙකුට දකින්න පුළුවන්. ඒකට පක්ෂයක් පන්තියක් කුලයක් ભેදයක් නැහැ. ඒ වගේ බුදුදහමේ මෙන්න මේ කොටස මනෝවිද්‍යාවක් දර්ශනයක්. ඊටාම සියුම් ඊටාම තියුණු ඊටාම ගැඹුරු දර්ශනයක්. ඕකට ආගමක් පක්ෂයක් පන්තියක් කුලයක් ભેදයක් මොකුත් නැහැ. කාටත් එකයි. ඕනම කෙනෙකුට ආගම් රාමුකින් තොරව කෙනෙකුට ඕනම ආගමක තමන්ගේ ආගම අතහරින්න නැතුව තමන්ගේ ශාස්ත්‍රෝරේ ශාස්ත්‍රෝරේම කරගෙන තියෙද්දි කැමතින මේ දර්ශනය බලන්න කියන්නේ. බැලුවට පස්සේ යාට ඒක ඇත්තයි යායක පිළිගන්නවා. ඒක පිළිගැනීමම බෞද්ධෙක් වෙනවා. ඊට මෙහා අදහන්වත් උනේ එහෙම දර්ශනයක් මේක. එතකොට එතෙන්ට එන්න තියෙන මාර්ගයට තමයි අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බැලිය යුත්තේ. මෙනෙහි කළ යුත්තේ. අනිත්‍ය දුක අනාත්ම වශයෙන් බලනකොට අනිත්‍ය දුක අනාත්ම වශයෙන් පෙනෙනවා. ඒ පෙනීම මේ යථාභූත ස්වභාවය නෙමෙයි. අපි ගාව තියෙන නිට්යයි සැපයි ආත්මයි සුභයි කියන විපල්ලාසයේ කෙලෙසේ ගෙවා ගන්නයි අපි අනිත්‍යයි දුකයි අනාත්මයි අසුභයි කියලා බැලුවේ අනිත්‍යයි දුකයි අනාත්මයි අසුභයි කියලා දැකපු හින්දායි අපි ඒව ඇලුනේ නැත්තේ ඇලුනේ නැති හින්දා ඒ මට්ටමේ මිදීමට තමයි නීවරණයන්ගෙන් මිදෙනවා හිත කෙලෙසුන්ගෙන් හිත මිදෙනවා මේ මට්ටමේ ඒ මට්ටමේ මිදෙනින්ද හිත සමාධි වෙනවා හිත සමාධිය වුණාම යථා භූත ස්වභාවයෙන්ම පේනවා. එදාට තමයි ඒ පෙනීම තමයි අනුසේම නැති වෙන්නේ. මම ඒක මේ පින්වතුන්ට මගේ අදහසක් හැටියට නෙමෙයි පිටකේ තුල තියෙන අර්ථය කියලා පේන මම පිටකෙම අරගෙන ආවා. මම අපි පොඩ්ඩක් ඒක පිටකෙම පෙළගහම කතා කරමු. එතකොට උන්ට ඒකත් අපහිතක වෙයි. මොකද අද ලෝකේ ගොඩාක් කතා කරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණයමයි දකින්න බලන්න තියෙන්නේ අන්තිමට ඕක දැක්කමයි තියෙන්නේ කියන එකන්නේ අපි මෙහෙම බලමු මේක තියෙන්නේ පටිසම්භිදාමග්ගේ මේ එක කොටසක් විතරයි ත්‍රිපිටක ධර්මයේ කුද්ද කණිකාවේ පටිසම්භිදාමග්ගේ 19 වෙනි ඥානය විස්තර කරන තැනදී ගොඩක් තැන්වලදී මම එක තැනක උපුටලා ගත්තේ ධම්මනානත් ඥානය. ඒකදී උඩ කොටස අතහැරලා මම එක පොඩ්ඩක් මතක් කරන්නම්. නව පාමුද්‍ර මූලික ධම්මා. ප්‍රමෝදය මුල් කරගෙන ඇති ධර්මතා නවයක් තියෙනවා. ඒක ඇති වෙන හැටි පෙන්වනවා. අනිත්‍යතෝ මනසිකරන්තෝ උන අනිත්‍යයි කියලා මෙනෙහි කරනකොට අනිත්‍යතෝ මනසිකරන්තෝ පහමොජ්ජං ජායති. අනිත්‍ය කියලා මෙනෙහි කරනකොට ප්‍රමෝදය උපදිනවා. ප්‍රමෝදිතස්ස ප්‍රීති ජායති. ප්‍රමෝදය නිසා ප්‍රීතිය උපදිනවා. ප්‍රීති මනස කායෝ පස්සංගති. ප්‍රීතිය ඇති කරලි කය සංසිඳෙනවා. පස්සද්ද කායෝ සුඛං වේදේති. කය සංසිඳුනහම කයෙන් සැප විඳිනවා. සුඛිනෝ චිත්තං සමාධියති. එතකොට සැපැත්තහුට සැපැත්තහුගේ චිත්ත සමාධි වෙනවා. සමාහිතේ චිත්තේ සමාහිතේ තිත්න චිත්තේ යථා භූතං ජානාති පස්සාති. හිත සමාධි වුණාම යථා භූත ස්වභාවය දන්නවා දකිනවා. අන්න අපි කියවන ජානම් පස්සන් යථා භූතං කියලා. ඒක නොදන්න නිසානේ අපි ආවේ අජානං අපසං යථා භූතං හින්දානේ අපි සතරට ආවේ. එතකොට සමාහිතේ චිත්තේ ඔන්න හිත සමාධි වුණාම යථා භූතං ජානාති පස්සාති. ඔන්න දන්නවා දකිනවා. දැන් අපි අහලා ඉගෙනගත්ත යථාභූත ස්වභාවය ඒ හිත සමාධි වීමටයි දන්නේ දකින්නේ. යථා භූතං ඥානං පස්සං නිබ්බින්දති. ඇත්ත ඇති හැටි දන්නේ දකින්නේ කලකිරෙනවා. නිබ්බින්දින් විරජ්‍යති. කලකිරීමෙන් නොයැලෙනවා. විරාගා විමුච්ඡති. නොයැලීමෙන් මිදෙනවා. විරාගා විමුච්ඡති. ඒ විරාග විමුච්ඡති විමුක්තිය දක්වා පෙන්නනවා. මිදුනාම මිදුනා කියන ප්‍රත්‍යක්ෂා නෝනක් පහළ වෙන එක තමයි අර අපි කියන්නේ කීනා ජාතිය සිතම් භ්‍රමචර්යයන් කතා කරන්නේ. ජාතිය ක්ෂේවිය දැන් භ්‍රමචර්යය ඉවරයි කියන්නේ භාවනා කරලා දැන් ඉවරයි. මතු කටයුත්තක් නැහැ. මේ කලියුත්ත කළා කියලා අරිහත් ඵල ප්‍රත්‍යක්ෂා ඥානෙ උපදිනවා. දැන් උගලට මම මෙතෙන්දි මතක් කළේ අනිත්‍යයි කියලා මෙනෙහි කිරීම නිසා අනුපිළිවෙල නීවරණ ධර්ම දුරු වෙලා හිත සමාධි වෙලා. දැන් ඔය අනිත්‍යයි කියලා බලනවත් අපි සමතයක් උදව් කරගෙන හිත සමාධි කරනවා. ඒ සමාධිය නෙමෙයි මේ දැන්. මේ මේ සීලයේ තුල පුද්ගලයයි. මේ සමාධිය වඩන එක තුල පුද්ගලයයි. මේ අනිත්‍ය දුක අනාත්මයි කියලා මෙනෙහි කරන ක්‍රියාව තුල පුද්ගලයයි. තමයි මේව පුද්ගල භාවය වෙන්නේ. එතකොට මේ ටික කරනකොට නීවරණ ධර්ම දුරු වෙනවා නීවරණ ධර්ම දුරු වුණාම ප්‍රමෝදය වෙනවා ඔය ටික කළාම ප්‍රමෝදය කියන තැනට යන්නේ ප්‍රමෝදය කියන තැනදී ප්‍රමෝදය නිසා නීවරණ ධර්ම දුරු වෙච්ච නිසා ප්‍රමෝදය නිසාක ප්‍රමෝදය අරගත්ත එකක් නෙමෙයි පුද්ගලයා නැහැ හේතු ප්‍රත්‍ය ප්‍රමෝදය ප්‍රමෝදය නිසා ප්‍රීතිය හේතු ප්‍රත්‍යයයි ප්‍රීතිය නිසා පසද්දිය හේතු ප්‍රත්‍යයයි පසද්දිය නිසා සැපේ හේතු ප්‍රත්‍යයයි සැපය නිසා සමාධිය හේතු ප්‍රත්‍යය. සමාධිය නිසා මේ ඥාන දර්ශනය ඇත්ත දැක්කා. හැබැයි හිත වඩන ඔක්කොම ඇත්ත දකින්නේ ඒක හොඳට මතක තියාගන්න ඥානම් පස්සම් දන්න දේ දකිනවා. එතකොට මේ ටික ඉස්සෙල්ලා ඉගෙනගෙන තියෙන්න ඕනේ මෙයාගේ ආරම්භයක් තියෙනවා. එතකොට ආරම්භයේ ඉඳලා මේ ඥාන දර්ශනය ඝටිතවයි මෙයාගේ සීල සමාධි ප්‍රඥා තියෙනවා. ඒ කියන්නේ මෙහෙම ධර්මතාවයක් දකින්ඩයි යන්නේ කියන කාරණාව තියෙනවා මුලින්ම. මෙයා හිත වඩන ගානේ මේ සිහින සමාධි වඩන ගානේ දර්ශනා කරන ගානේ අලුත් දෙවියා වෙන්නේ අර දර්ශනය. එතකොට මේ අපි මෙතන ඉඳලා ඇඩ්ලේට් සිටි එකට යන්න ඕන කියලා යනකොට අතරමඟදී මොනවා හරි දේවල් කඩ ගස් ගොඩ නැගිලි පෙන්න පුළුවන්. ඒ වුණාට Taman දන්නවා පාරට බැස්සේ මේව බලන්න නෙමෙයිනේ. අහවලටට යන්න ඕනේ කියන එක. එතකොට මේ දේවල් දැක්කා කියලා ඒ දේවල් වල එක ගනුදෙනු කෙරුවා කියලා කෙලවර නෑ තමයි නතර වෙන්නේ. ඒ වගේ සීලය නිසා සමාධිය නිසා විදර්ශනාව නිසා යම් යම් ගති වෙනස්කම් තමයි ඇති වෙන්න පුළුවන්. නමුත් ඇති වුණා කියලා ඒකේ සතුටු වෙන්නේ හෝ එතන නතර වෙන්නේ හෝ දැන් මම යමක් කරගත්තා කියලා එහෙම ඉන්නේ නැහැ. මොකද යන්න ආපු ගමන් මාර්ගයේ ඇති වෙච්ච යම් යම් සංසිද්ධි ටිකක් විතරයි. තමන් දන්නවා මේ වගේ තැනකට යන්න ආවේ. තාම එතනට ගියේ නැහැ කියලා. නේද? එතකොට ඔන්න දැන් අනිත්‍යයි කියලා මෙනෙහි කිරීමෙන් ආශ්‍රයෙන් ඇත්ත දැකලා ආශ්‍රයෙන් මිදෙන්න පෙන්වන්නේ. දැන් ඔයගොල්ලෝ දෙපලක් අහුණා නේද මේකේදී? අනිත්‍යතෝ මනසිකරන්තෝ පාමුජ්ජං ජායති. අනිත්‍යයි කියලා මෙනෙහි කරන නිසා ප්‍රමෝදය ඇති වුණේ. ඊට පස්සේනේ හිත සමාධි වෙලා ඇත්ත දැක්කේ. යථා භූතං ඥානං පස්සං කියලා සමාධි සමාහිතේ චිත්තේ යථා භූතං ඥානං පස්සං. හිත සමාධි කල්ලි යථා භූතං ඥානං පස්සං ඇත්ත ඇති හැටි දකිනවා. අර සූත්‍රයේ පෙන්වන්නේ ඥානං පස්සං යථා භූතං චක්කුම් වික්කේ ඥානං පස්සං යථා භූතං රූපාවික්කේ ඥානං පස්සං යථා භූතං කියලා පෙන්වන්නේ. එතකොට ඒ යථා භූතෙම මිසක මේ කිව්වේ වෙන එකක් එහෙම නෙමෙයි. හරිද? එතකොට ඒ ඇහි ඇත්ත ඇති හැටි දන්නවා දකින්නවා කියන තැනටයි ආශ්‍රය කියන්නේ. ඔන්න ඒක මම මේ මගේ අදහසක් කියනවා නෙමෙයි කියන එක. ඊට පස්සේ අපෝ පෙන්නනවා දුක්ඛතෝ මනසිකරන්තෝ. දැන් අනිච්චතෝ මෙසලා තින්නේ දුක්ඛතෝ මනසිකරන්තෝ පමුජ්ජං ජයති. පමුදිදස්ස පීති ජයති. පීතිමාස කායම් පස්සම්පති. පස්සද්ද කායෝ සුඛං වේදිති. සුඛිනෝ චිත්තං සමාධිති. සමාහිතේ චිත්තේ යතහ භූතං ජානාති පස්සාති. යතහ භූතං ජානම් පස්සං නිබ්බිද්දති. නිබ්බෙන්දෙන් විරජ්‍යති විරාගා විමුක්තිය. දුකයි කියලා මෙනෙහි කරනකොට ප්‍රමෝදය උපදිනවා. ඉස්සෙල්ලා අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා. දැන් දුකයි කියලා මෙනෙහි කරනකොට ප්‍රමෝදය උපදිනවා. ප්‍රමෝදය නිසා ප්‍රීතිය, ප්‍රීතිය නිසා පස්සද්ධිය, පස්සද්ධිය නිසා සත්‍යද, සත්‍ය නිසා සමාධිය, සමාධිය නිසා උන්නැත්තේ තිබෙනවා. එකම වැවකට වහින්ද තොටුපොළ රාශිය. සම්මා දිට්ඨිය ඇත්ත දකින්නවා කියලා එක තැනට එන්න පාරවල් ගොඩයි. නමුත් ඊට පස්සේ වැව් ගොඩක් නැහැ. ඇත්තවල් ගොඩක් නැහැ. සත්‍යවල් ගොඩක් නැහැ. දකින්න තියෙන ඇත්තවල් ගොඩක් නැහැ. කොයි පැත්තකින් කොයි පාරකින් આવොත් දකින්න තියෙන ඇත්ත එකයි. ඒ ඇත්ත දැකීම නිසා ආශ්‍රව දුරු වෙනවා මිසක ආශ්‍රව දුරු වෙලා දුක දුක්ඛ නිරෝධය සාක්ෂාත් වෙනවා මිසක වෙන ක්‍රමයක් නැහැ. ඒකට කිව්වේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියලා. මේ මාර්ගය වඩන එකට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියලා මොකද මාර්ගය විතර නතර අපි නිකමට කිව්වෝ. දැන් ඕකේ මොකද්ද චතුරාර්ය සත්‍ය කියලා තියෙන්නේ. එතකොට මේ ටික කළාම චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියලා කියන දුක පිළිසෙන් දකින සමුදය දුර වෙනවා නිරෝධය සාක්ෂාත් වෙනවා මග වැඩෙනවා කියන කාරණා හතර වෙනවා අර ඇත්ත දකිනකොට. එතකොටමත් ඒක දෙයක් නැහැ. මොන දැන් ඉස්සලා අනිත්‍ය වශයෙන් මෙහෙ කිරීමෙන් දැන් දුකක් කියලා මෙහෙ කිරීමෙන් ඊට පස්සේ අපේ ජනයා අනත්තතෝ මනස්කරන්තෝ පාමුජෙන් ජයත අනාත්මයි කියලා මෙනෙහි කරනකොට අපේ ඇති වෙනවා ඊට පස්සේ එකක් එකක් ගානේ තියෙනවා රූපං අනිච්චතෝ මනසිකරන්තෝ පාමුජ්ජං ජායති රූපං දුක්ඛතෝ මනසිකරන්තෝ පාමුජ්ජං ජායති රූපං අනත්තතෝ මනසිකරන්තෝ පාමුජ්ජං ජායති වේදනා අනිච්චතෝ මනසිකරන්තෝ පාමුජ්ජං ජායති වේදනා දුක්ඛතෝ මනසිකරන්තෝ පාමුච්ඡං ජායති. වේදනා අනත්තෝ මනසිකරන්තෝ පාමුච්ඡං ජායති. කියලා එකින් එක එකින් එක අපෝ හැමුණත් ගත්ත හැකි. ඇහැ අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා, ඇහැ දුකයි කියලා මෙනෙහි කරනවා, ඇහැ අනාත්මයි කියලා මෙනෙහි කරනකොට ප්‍රමෝදය උපදිනවා. ප්‍රමෝදය නිසා ප්‍රීතිය, ප්‍රීතිය නිසා පස්සද්ධි, පස්සද්ධි නිසා සැපය, සැපය නිසා හිත සමාධි, සමාධිය නිසා ඇහිම ඇත්ත දකිනවා. කියලා යථාභූතයට එනවා. එතකොට මම මෙතන මතක් කළේ මේ පින්වතුන්ට අපි මේ ඉස්සෙල්ලා ඇත්ත දැනගන්නට ඕනෙමයි. මේ ඇත්තදී ආය අඩු කරන්නවත් වැඩි කරන්නවත් මටවත් තව කාටවත් ඕන විදිහකට වෙනස් වෙනස් වෙනස් කර කර හරෝ හරෝ හිතුන හිතුන විදිහේ හිතුන හිතුන පැතිවලින් බලනවා කියලා එකක් නැහැ. සත්‍ය සත්‍යමමයි. නමුත් ওই සත්‍ය දකින්න තැනට එන්න මාර්ග ක්‍රම බොහෝ ඇති. විදර්ශනාව ගත්තොත් කෙනෙකුට අසුබ වශයෙන් මෙනෙහි කරන්න පුළුවන් අසුබ වශයෙන් මෙනෙහි කරනකොට පාමුච්චන් ජායති ප්‍රමෝදය උපදිනවා ප්‍රමෝදය නිසා ප්‍රීතිය මේ නීවරණ ධර්ම ටික දුරු කරන තැනට විතරයි ওই ටික තියෙන්නේ ওই පූර්වභාග ප්‍රතිපදාව එතකොට සීලයක පිහිටන්ද සමාධිය කම සමත කමඨානකින් සමාධි වඩමින් අනිත්‍ය වශයෙන් රූපය හෝ වේදනාව හෝ සංඥාව හෝ සංකාරය හෝ විඥානය හෝ එතකොට කුමන ධර්මතාවයක අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ අසුභ වශයෙන් හෝ මෙනෙහි කළොත් එහෙම මෙනෙහි කර කර හිත වඩනවා හිත වඩමින් මෙනෙහි කරනවා සීලයක පිළිතුලා ඉන්නවා පිළිතුලා ඉඳගෙන සමතකමට අනකින් හිත වඩමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා මෙනෙහි කරනකොට මේ විදිහට මාර්ගයෙන් මාර්ගට නුවණින් මෙනෙහි කරනකොට විදර්ශනා කරනවා. විදර්ශනා කරන්නේ සමතකමට අනකොඩ. මේ ටික කරනකොට ටික ටික ටික ටික රළු මට්ටමේ කෙලස් ගෙවල් දොරවල් දූදරෝ ඥාතින් හිතේසින් කියලා ඕව ටික ටික කැපි කැපි කැපි කැපි ස්කන්ධයන් ටික ටික පිරිසින් දක්වන නීවරණ ධර්ම දුර වෙන මට්ටමක් යනවා. එහෙම වෙනකොට තමන්ගේ මනස සුවපත් වෙනවා දැකලා නීවරණ ධර්ම ඇලීම් ගැටීම් තමන්ගේ මනසේ නැහැ කියලා තමන්ම දකිනකොට තමන්ට ප්‍රමෝදය කෙනෙකු උපදිනවා. ඒ ප්‍රමෝදය නිසාම ප්‍රීතිය ප්‍රීතිය නිසාම පස්සද්ධිය කියලා දැන් ධර්මතා ටිකක් විතර. මෙතෙන්දී සීල සමාධි ප්‍රඥා කියන මේ ධර්මතා ටික විතරයි උත්සාහයෙන් කළ යුත්තේ. මෙහෙම කරන කෙනා ප්‍රමෝදය ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් ඕනේ නැහැ කියනවා. ඔකෙදි පෙන්නනවා චේතනා කරණියෙන් තොරයි මේ ධර්ම. චේතනාකරණය කියන්නේ සිතීමෙන් තොරයි. මට මේ ධර්මතාවය ලැබේවා කියන ප්‍රාර්ථනා කරන්න ඕනේ. ලබා ගන්න උත්සාහයෙන් පුළුවන් එකකුත් නෙවෙයි. ප්‍රමෝදය කෙනෙක් ගන්න පුළුවන් එකක් නෙවෙයි. හැබැයි ප්‍රමෝදය ලැබෙන වැඩපිළිවෙලක ඉන්න පුළුවන්. සීලයක පිළිතර සමතකම තනක් වඩමින් නුවණ මෙනෙහි කරන ටික විතරයි අපිට කරන්න පුළුවන්. සීල සමාධි ප්‍රඥා. සීලයේ ප්‍රතිත්තාය නරෝධ සංයෝ චිත්තම් පඤ්ඤාය ස්වභාවය. සීලයට පිළිලා නොනැති කෙනෙක් සමතේ දර්ශනාව වඩා ඉන්නවා. එතකොට මේ විදිහට කටයුතු කරන්න පුළුවන්. මේ ටික කරනකොට නීවරණ ධර්ම තමයි දුර වෙන්නේ. නීවරණ ධර්ම දුර වෙන්න දුර වෙන්න Taman තුල මේ ඇලීම් අඩු වෙනවා, බැඳීම් අඩු වෙනවා ඇලීම් බැඳීම් අඩු වෙනකොට ඊට සමගාමීව පවතින ගැටීම අඩු වෙනවා. දුම්නස කායික මානසික දුක ටික ටික ටික ටික තුනි වෙලා යනවා. නීවරණ ධර්ම අඩු වෙන අඩු වෙන පුද්ගලයා කියන තැන බොහොම ලිහිල් වෙනවා. මේ වගේ රළු මට්ටමක් හිටින්නේ එතකොට තමන් සුවපත් වුණා කියලා දකින්න තාම පුද්ගල භාවය තියෙනවා. පුද්ගලයා තමයි සුවපත් වෙලා ඉන්නේ හැදෙන්නේ. නරක දේ වෙනුවට හොඳ දේ. හැබැයි තාමත් කෙනා ඉන්නවා මේකෙදී. මොකද අනිත්‍යයි කියලා බලපු නිසා මේකේ ප්‍රතිඵල ටික. එතකොට බලන්නා ඉන්නවා ඉබේම. මේක නැති කරන්න බෑ මේ මට්ටමේදී. දුකයි කියලා බලපු නිසායි බලන්න ඉන්නවා මේකේ. එතකොට මේ විදිහට කළාම රළු මට්ටමේ නීවරණ ධර්ම අඩු වෙනවා. ඊට පස්සේ සිවුම් මට්ටමේ කෙලෙස් උපදිනවා. තවදුරටත් කරනකොට ඒ මට්ටමත් අතයි අඩු වෙනවා. ඊට පස්සේ අපි කියනවා උපචාර මට්ටමේ සමාධිය කියලා. ඊට පස්සේ ඒ මට්ටමේ සමාධිය එක්ක තියෙන කෙලෙස්යක් උපදිනවා. එහෙම තව ඒකදිත් අපිට කරන්න බොහෝ දේ නැහැ. එකම ටිකයි කරන්න තියෙන්නේ. අර ටිකම ආවෝ ඒ ඒ හම්බෙන ගතියක් තියෙනවා නම් ඒක කරනකොට ඇතිවෙච්ච ප්‍රතිඵලයක් තියෙනවා නම් ඒක නොසලකා හැරලා නොබලා මේ ටික කරපු නිසා මේ ටික ඇති උනේ. තමන් කරපු ටිකම අප්‍රමාදීව කරගෙන යන එකයි තියෙන්නේ. හම්බ වෙන කිසිම ප්‍රතිඵලයක් දිහා බලන්න එපා. මේ ටික කරගෙන යනකොට නීවරණ ධර්මම දුර වෙනවා. නීවරණ චිත්තයේ ගෙවෙනවා කියන තැනක් තියෙනවා. ඒ එදාට මේව කල්ලාතු කියන්න බෑ. මොකද ඊට පස්සේ <laughs> ඒකට සංඥා සංකල්පව අල්ලගන්නවා. ඊට පස්සේ එතන අල්ලගන්න හදනවා ඉස්සරලා. ඒ හින්දා මොකක් කියන්නේ ඒකේ ඒවා මේ ටික කරගෙන යන්න. ප්‍රතිපදාව ගැන විතරක් නිසක වෙන්න කියලා මම කියන්නේ. මෙහෙම තැනකට යන්න තියෙන කරන්න තියෙන කියන ටික තේරුම් ගන්න. තේරුම් අරගෙන එතකොට දැන් අපි ඉගෙනගෙන තියනවා ඇත්ත ඇති ඇති කියන්නේ මෙහෙම කියලා. ඔන්න ওই ටික දකින්න තැනට යන්න සත්‍ය අවබෝධ කරගන්න යන්නේ. මොකේ සත්‍යද රූපේ ඇත්ත ඇති ඇති දකින්න යන්නේ. වේදනාවේ ඇත්ත ඇති ඇති දකින්නයි යන්නේ. සංඥාව, සංකාර, විඥානය කියන මේ ටික පිළිසින දකින්න ඇත්ත ඇති ඇති දකින්න යන්නේ ඔච්චරයි. වෙන 아무තු දෙයක් කරන්න නෙමෙයි. ඒක දැක්කපු දවසට ඒ ධර්මයන්ගේ ඇත්ත දැක්කාම ආශ්‍රයයෙන් හිත මිදෙනවා. කෙලෙසුන්ගෙන් හිත මිදෙන සමුදය දුර වෙනවා. කියන ටික වෙනවා. එතකොට දැන් ප්‍රතිපදාව අපිට දෙකක් දෙකක් කියන්නේ යතහ භූත ස්වභාවයක් තියෙනනම් ඒ යතහ භූත ස්වභාවය ඒ ආකාරයෙන් දකින්න එකට කියනවා සමාධිට්ඨි. ලෝකෝත්තර සමාධිට්ඨි. අපි දැන් එදා මතක මගේ අදහසක් නෙමෙයි එදා අපි අර සූත්‍රෙම කතා කළානේ. ඒ යතහ භූත දැක්මක් තියෙනවා හේ සම්මාදිට්ඨි. යතහ භූතය අරඹයන් කල්පනා තියෙන හේ සම්මා සංකප්පය කියලා පෙන්වන්නේ. නේද? එතකොට මේ අතහභූත ස්වභාවය මේ වැඩපිළිවිලේ අපිට හම්බුනේ කොතනින්ද? අනිත්‍ය කියන තැනින්ද? දුකයි අනාත්මයි කියන තැනින්ද යථාභූත ස්වභාවය හම්බුනේ? නෑ. අනිත්‍ය දුකයි අනාත්මයි කියන ටික කළාට පස්සේ ඊවරන් ධර්ම තුනෙන් ප්‍රමෝදය ඇති වෙනවා. ප්‍රමෝදයෙන් ප්‍රීතිය, ප්‍රීතියෙන් පස්සද්ධිය, පස්සද්ධියෙන් සැපේ, සැපේ නිසා සමාධිය, අන්නේ සමාධියටයි අපිට මේ අත්හම් වෙන්නේ කියලා පේනවා. ඒ ඇත්ත හම්බුනාට පස්සේ කලකිරලා නොයලා මිදෙනවා කියන එකට ප්‍රාර්ථනා වුණා. ඒක මේවා චේතනා කරණියන්තවයි. මේ විදිහට කටයුතු කරනකොට ප්‍රමෝදය උපදීවා කියලා චේතනා කරන්න ඕනේ නැහැ කියනවා. ප්‍රමෝදය තියෙන කෙනාට මට ප්‍රීතිය උපදීවා කියලා චේතනා නොකොට යුතුයි කියන හිතන්නවත් ඕනේ ප්‍රීතිය තියෙන කෙනාට පස්සද්ධිය කියන්නේ මොකද්ද? ඒක ගන්න කොහොමද? මොන විදිහටද ඒක කරන්නේ? කියලා එහෙම චේතනා කරණියන්තරයි. හිතන්න ඕනේ එහෙනම් පස්සද්ධිය තියෙන සැපේ කියන්නේ මොකද්ද කොහොමද ඒ සැපේ ගන්නෙ කොහොමද ඒ සඳහා සූදානම් වෙන්නේ ඒව ඕනේ සැපේ කියන එක වෙනවා සැපේ තියෙන කෙනාට දැන් සමාධිය කියන්නේ මොකද්ද කොහොමද සමාධිය ගන්න සමාධිය උපදවා ගන්න කොහොමද ඒකට කමටහන් මොකද්ද ඒව ඕනේ සැපේ තියෙන කෙනාට සැප ඇත්තෝගේ හිත සමාධිය වෙනවා සමාධිය තියෙන කෙනාට ඇත්ත ඇති ඇති දැකීවා කියලා චේතනා කරන්නේ තොරයි මොකද මේ ටික සුතමේ ඥානෙ තියෙන කෙනාගේ ගමම ඒ කියන්නේ කෙනෙක් නිකන් නෙමෙයිනේ මාර්ගය හම්බුනේ නේ. දුක පිළිසිඳ දකින හැටි අහගෙන සමුදය දුරු කරන හැටි අහගෙන නිරෝධය සාක්ෂාත් කරන හැටි අහගත්ත නිසා මග වඩන හැටි අහගත්ත නිසායි මේ ටික ලැබුණේ. ඒ කෙනාට මිසක මේ ප්‍රතිපදාව හම්බුනේ මේ ශාසනය චුට්ටක්වත් අහපු නැති කෙනෙකුටද මේ. එයා භාවනා කරනවා කියලා එකක් උපන්නෙම මේ දර්ශනය නිසා. මේ දර්ශනය නැත්තම් භාවනා කරනවා කියලා කරනවා කියන එකම විහිළුවක්. අපි කිව්වේ ඉස්සෙල්ලා ලිපිනේ අතට අරගෙන පාරට බහින්න වෙන්නේ නේද? ලිපිනේ නැතුව පාරට බහලා යනවා නම් යනකොට ලිපිනියන් හම්බ වෙයි කියලා කාගේ ලිපිනේද? කොහේ ලිපිනියක්ද? අපි කිව්වේ එතකොට පිස්සු නෙමේද කියලා නේ? ඒ වගේ දකින්න ඕනේ දේ, බලන්න ඕනේ දේ මොකද්ද කියලා ඉස්සෙල්ලා ලිපිනේ ගන්න නැතුව පාරට බහිනවා වගේ එකක් නෙමෙයිද? අපේ සීලයක පිළිපදලා බුදු ගුණ අසුභය මරණය මෛත්‍රිය කියලා සමතකම තම වඩනවා අනිත්‍ය දුක යනාත්මයි කියලා රූපයන්ගේ අනිත්‍ය දුක අනාත්ම මෙනෙහි කරනවා මේ කල්ල කොහාටද යන්නේ මොකටද යන්නේ මොකක් දකින්නද යන්නේ මොකුත් උත්තර නිවන් දකින්න කියලා පාරට වැහලා යනවා කොහෙටද මොකද්ද කොහේ හරි තැනක් කියනවා එළබන් යන්න කියලා කියනවා තියෙන්නේ කොහෙද? ඒක යන්නේ කොහොමද? කොතනින්ද හැරෙන්න ඕනේ? මොකුත් නැහැ. කොහොම හරි තැනකට ගියා කියලා අපිට ඕන තැනකට යවෙනවද? වෙන්නේ එතකොට ඉස්සර යන කෙනා හරියට નિවර්දිව තැන සහ ලිපිණිය අතට අරගෙන පාරට බහින්න ඕනේ. එහෙම නැතුව පාරට බහින අයට කියනවා මොකද්ද? ඔළුව හැරුණා තියනවා කියලා. හිත හැරුණා තියනවා කියලා කියලානේ. ඒ වගේ මේ ලිපිණිය වගේ තමයි සම්මා දිට්ඨිය. වෙන මොකුත් නෝගල සැක හිතන්න බෑ චතුරාර්ය සත්‍ය අවබෝධය කියලා කිව්වේ ඔය සම්මාදිට්ඨිය යථාභූත ස්වභාවයට සත්‍ය අවබෝධයට. අදිට තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය කියලා කියන්නේ. දුක පිළිසින දකින්න. ඔය දැකේ ඔය දර්ශනය නිසා තමයි ක්ලේශ අනුසය දුරු වෙන්නේ. ඒ නිසා තමයි සියලුම දුක් දුම්නස් වලින් නිදහස් වෙන්නේ ආශ්‍රයෙන් මිදෙන්නේ. මාර්ගය වෙලෙදි කරේ කියන තැනට. එතකොට චතුරාර්ය සත්‍ය කියන එක දකින මට්ටම කියන්නේ ඔන්න යථාභූත කියන තැන. ඒක අපි හැම කෙනෙකුටම මේ මට්ටමේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියලා එකක් නැහැ. එතකොට ඔන්නේ දර්ශනය තියාගෙන අපි දැන් සීලයක පිට සමතේ දර්ශනා වඩනවා. වඩනකොට සමාධිය සමතේ වඩන නිසා සමාධියේ වෙනස්කම් දැනෙනවා අපිට. කය සැහැල්ලු වෙනවා, සංසිඳෙනවා, අරමුණු සංසිඳෙනවා, රාගය අඩු වෙනවා, ද්වේෂය අඩු වෙනවා. ඊට පස්සේ අරමුණු වල අඩුකම නිසා ශුන්‍යතාවය දැනෙනවා. එතකොට එක තැනක ඉඳගෙන ඉන්නකම් එහෙම වුණාට ආවෝ නැගිටලා බලනකොට ආයෙත් ඒක මේ මට්ටමේක ඔරොත්තු දෙන්නේ මේ මට්ටමේක ඔරොත්තු දෙන්නේ එතකොට ඒ නිසා මේ ටික කරන්න ඕනේ ආයතන ටික අරගෙන හැසිරෙද්දි ඇලෙන්නේ ගැටෙන්නේ නැති මට්ටමට එන්න පුළුවන් මට්ටමටම තියෙන්න ඕනේ. එක තැනක හිටියත් එහෙමයි ආයතන ටික අරගෙන යද්දිත් එහෙමයි අනිත්‍ය දුක අනාත්මයි කියන එකම පෙනෙන මට්ටමට ඇලෙන්නේ ගැටෙන්නේ නැති මට්ටමට ආවහමයි නීවරණ දනු දුර වෙන්නේ. නීවරණ දනු දුර වෙන්නේ. එතකොට නීවරණ චිත්තයම නෑ. යාට මේ භාවනාව වෙන එකක් ජීවිතය වෙන එකක් නෙවෙයි. ඒ තාක් නීවරණ සහිත නිසාමයි එයාට භවනා වෙන එකක් උනේම නීවරණ වලින්. නීවරණ ටිකේ කෘත්‍ය තමයි ජීවිතේ වෙන එකක් කළා භවනාව කියනක වෙන එකක් කළා. නීවරණ ධර්ම දුරුනහම දෙකක් නෑ. වැඩ කළත් එකයි ඉඳගෙන හිටියත් එකයි භවනා කරනවා කියලා අමුතු එකක් නෑ හැම වෙලාවෙම ඇත්ත තුලම තියෙනවා. එහෙම තමයි ලෝකෙ තුල ඇත්ත. එතකොට තමයි නීවරණ ධර්ම දුරු දැන් අපි හෙට භවනා දවසින්ද අපි ටිකක් බලමු කොහොමද අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නේ කොහොමද දුක්ඛ වශයෙන් මෙනෙහි කරන්නේ කොහොමද අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නේ මෙනෙහි කරන කොහොමද උපදින කියන ටික අපි බලමු දැන් ඔය දැන් දැනගත්ත ඇත්ත පැත්තකින් තියන්න දැන් ඇත්ත දැනගත්තා ඔය ටික දක්න තැනට යන්නයි දැන් අපේ උත්සාහය එතකොට සීලයක අපි පංචිල් අපි අටසිල් අපි සීලයක පිළිතියි. දැන් සීලයක පිළිතලා අපි චිත්ත සමතයක් ඇති වෙන කමටහනක් වඩනවා. ඒකද චිත්ත සමතය ඇති වෙන කමටහන් වලදී අපි එක තේරුම් ගන්නට ඕනේ එක තැනක ඉඳගෙන ඉන්නකොට වැඩි වෙලාවක් කරන්න පුළුවන් වැඩි වේගින් චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙන කමඨාණක් අපට කරගන්න. ඊට පස්සේ ආයතන පරිහරණය කරද්දී නීවරණ ධර්ම අලුතෙන් එන්නේ නැති විදිහට හිත රැකගෙන කරන්න කමඨාණක් ඉගෙන ගන්න ඕනේ. සම්පත්තික භාවනා සහ පරිහාරිය භාවනා කියලා ඔක දෙකට බෙදා ගන්නවා. ඒ නිසා අපි කියන එක තැනක ඉඳගෙන ඉන්නකොට අපි කරන්ද චිත්ත සම්පත්තිය සඳහා ආනාපාන සති භාවනාව දව කරගන්නවා. එතකොට ආනාපාන කියලා ආස්වාස ප්‍රස්වාසය අර්ධය සිහිය යොමු කරන එක. හැමදාම මම මතක් කරලා තියෙනවා නාසික අග්‍රවා මොකද මෙත්තේ තොල් දෙක ළඟ හෝ නාසිකාව හිත තබා ගන්නවා. තොල් දෙක ළඟ හෝ නාසය ළඟ හිත තබාගෙන ඒ නිමිත්ත ගැන දැනුම් ඇතුවම ඉඳගෙන ආස්වාස ප්‍රස්වාසයේ නුවණින් ගන්නවා. ආස්වාසය අනුව හිත ගෙනියන්නත් එපා ප්‍රස්වාසය අනුව ගෙනියන්නත් එපා සති නිමිත්තේ නාසය ළඟ දැනුම තියෙද්දිම ආස්වාසය වෙනවා ගන්න ප්‍රස්වාසය වෙනවා ගන්න. ආස්වාස ප්‍රස්වාසයෙන් බැහැරට යන්නේ නැති වෙන්න හොඳට ආස්වාස ප්‍රස්වාසය අත්විඳින්න. අත්විඳින්න කියන්නේ දැන් ආස්වාස ප්‍රස්වාසයේ Tamanට හිතන්නේ නැහැ. ඔන්න දැන් ආස්වාසය හොඳට දිගයි බව තේරෙනවා. දිගට යනකොට හොඳට දිගයි බව හොඳට තේරෙනවා. ඒ ආස්වාස ප්‍රස්වාසයේ ආස්වාසය තුලම ඉන්නවා. දිගට හුස්ම බලනකොට ප්‍රස්වාසයේ දිගයි කියලා හොඳට තේරෙනවා. මෙනෙහි කරනවා නෙමෙයි. අර අපි කියන්නේ මොකද්ද ඔකට? දැනුම් සහිතව ඉන්නවා. පටිසංවේදී. හොඳට දැනුම් සහිතව ඉන්නවා ඒක. ඊට පස්සේ හැබැයි තෝල් දෙකක් ගාව නාසය ගාව හිත තබාගෙන ඉන්නේ. හිත තබාගෙන ඉන්නකොට පූර්ණ අවධානයෙන් ඉන්නවා කියන එකට ඒ හුස්ම රැල්ලට පූර්ණ අවධානය වෙන කිසි දෙයකට මනස යොමු නොකොට ඒ සඳහාම අවධානයෙන් ඉන්නවා කියලා කියන්න තියෙන ක්‍රමය තමයි ඔය. ආස්වාසය කෙටි වෙන්න පුළුවන් කෙටි බව හොඳට දැන් දන්නවා. ප්‍රස්වාසය කෙටි වෙන්න පුළුවන් කෙටි බව හොඳට දන්නවා කියලා ඒ නිමිත්ත පූර්ණව අත්විඳිමින් හාත්පස වටලා ගත්ත සිතින් අල්ලගෙන ඉන්න කියන එකක් කියන්නේ. එතකොට සති නිමිත්ත හිත තියාගෙන ආස්වාස ප්‍රස්වාසයේ ඔය මට්ටමේ ඔය විදිහට දැනුම් සහිතව ඉන්න කෙනාට යටින් හොරෙන් Tamanට හොරෙන් ඇතුල් වෙන්න ඉතා කුඩා නිමිත්තකටවත් බෑ විතරකටවත් බෑ. ඒකයි උතන්ද ටිකක් දක්ෂ වෙන්න ඕනේ. නාහම් වික්කේ මුත්ත සතිස සම්පජාන සානාපන සති භාවනා මත සිහි මුලා වෙච්ච නෝන නැති කෙනාට මම ආනාපන සති කියන්නේ කිව්වේ එයා ඉතාමත් තීව්‍රව මේ සිහිය යොදා ගන්න දක්ෂ වෙන්න ඕනේ සති නිමෙති තියාගෙන හොඳට තමන් තමන්ට උපේක්ෂා වෙන්න. ඒ නිමිත්තටම හිත තියාගන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඒක නුවණින්ම බලනවා. ඊට පස්සේ හොඳට නුවණක් තියන්නට ඕනේ. මේ සති නිමිත්ත දැනුම් සහිතව මේ අස්වාස ප්‍රස්වාසයේ පූර්ණ වැටහීම් සහිතව ඉන්නවා. දෙකින් එකකටවත් පෞද්ගලික වෙන්න දෙන්නෙත් නැහැ. දෙකින් එකකටව එකකින් තොර වෙන්න දෙන්නෙත් නැතුව. අස්වාස ප්‍රස්වාසයෙන් දැනුමින් තොරව සති නිමිති විතරක් ඉන්නෙත් නැහැ. සති නිමිති දැනුමින් තොරව අස්වාස ප්‍රස්වාසය විතරක් ඉන්නෙත් නැහැ. මේ දෙකෙන්ම තොරව වෙන විතර්කයක ඉඳ දෙන්නෙත් නැහැ. කියන තැනකින් එයා දක්ෂ වෙන්න ඕනේ. හැබැයි ඒක සියුම්, ඊටමසියුම් අපහසුයි. ඒ වගේමයි ප්‍රතිඵලය. අනිත් හැම කමඨානකට උඩ ඊටාත්ම වේගෙන් ඊටාත්ම වේගෙන් ওই හිතේ හිතේ කතා කරන ගතිය ඊටාත්ම වේගෙන් අඩු වෙනවා. ඒ කියන්නේ හරියට එක දවසක් කරනකොට එක දවසින්ම සමග මනස අනිත් පැත්තට හැරිලා පෙනෙන මට්ටමට ওই කමඨාන ප්‍රතිඵලයි. ඒ කමඨහනේ නියම ගතිය අපිට අල්ලගන්න බැරි කමයි ගොඩක් දෙනකොට මට තේරෙනවා තියෙන්නේ. ඔය කියපු කමඨහනේ නියම සැබෑ ස්වરૂපයට හිත තියන්න පුළුවන් නම් ඉතාමත් ඒකයි එක තැනක පල් වෙන්නේ නැහැ. ආනාපාන සතිය වඩනකොට ඔන්න ඔය විදිහට අත්විඳින්න උත්සාහවත් වෙන්න. ඈ. නාසය හෝ තුල් දෙක ගැන විතරක් දැනුම තියෙනවා ආස්වාස ප්‍රස්වාසයේට නොතේරි කියන එකත් අතාරිනවා. සති නිමිත්ත ගැන දැනුම නැහැ ආස්වාසේ ප්‍රස්වාසය ගැන විතරක් දැනුම තියෙන සති නිමිත්ත නැතුව කියන එකත් අතාරිනවා මේ දෙකම ගැන දැනුම නැතුව බාහිර දෙයක් සිහි කර කර ඉන්න එකත් අතාරිනවා සති නිමිත්තයි ආස්වාස ප්‍රස්වාස වෙන බවයි කියන දෙකම වැටෙනවා එතකොට ඉබේ ඕනෙම නැහැ ආස්වාස ප්‍රස්වාසය අනු යන්න එපා කියලා කියන්න ඕනෙම නැහැ වෙන්නේ මේ දෙක එකට තියෙනකොට වෙන්නේ ඉබේමයි වෙන්නේ නැත්තේ එතකොට එහෙමද ඉදමින් ආස්වාස ප්‍රස්වාසයේ පූර්ණ අවධානයෙන් යුක්තයි. ওই විදිහට කරනවා. කොහොම ටිකක් වෙලා ඉඳ හැදුවා ආයෙත් පරණ පුරුද්දට අපහසු යහකට යනවා. ඒ වෙලාවේදී වෙන මොකුත් මෙනෙහි කර කර ඉන්න එපා. ආපහු සිහි කළා නොනැතුව නෑ. මේ වෙලාවේදී ආයෙත් හොඳට ඉන්න කොටට යන්න දෙන්න තෝ කියලා චිත්තම් පග්ගන්න ඇති පදාති. හිත දැඩි කරගෙන ආයෙත් අර විදිහට අස්සස ප්‍රසවාසයේ ඉන්න. ආයෙත් විනාඩියක් දෙකක් ඉන්නකොට ආයෙත් අතහැරේ. ආයෙත් ගන්නවා. මේ විදිහට හිත අහකට යන්න යන්න ආයෙත් මතක් කර කර ගන්නවා. ආයෙත් අහකට යන්න මතක් කරලා ගන්නවා. මේ විදිහට උත්සාහවත් වෙනවා. උත්සාහවත් වෙනකොට ටික ටික ටික ටික ඉන්න පුළුවන්කම වර්ධනය වෙනවා ඉස්සෙල්ලා. හරියට නිවැරදි ක්‍රමයකට නිවැරදිව ඉන්න පුළුවන්කම හිත වෙන අහකට යන්නේ නැතුව මේ ඉන්න පුළුවන්කම ටික ටික වර්ධනය වෙනවා. ඊට පස්සේ එතනින් නැගිටලා අපි කියමු හැම ගොඩ වෙලා ඉන්නේ. එතකොට එපා වෙනවා. චිත්ත නිලිත හිත හැඟ වෙනවා. කුසීතට යනවා. එහෙම ටිකක් වෙලා උත්සාහවත් කරලා විහිසිලා හිතා මතාම තව භවනා කරන්න පුළුවන්කම තියෙද්දිම නැගිටින්න. නැගිටලා ටිකක් සක්මන් කරනවා. සක්මන් කරන වෙලාවේදී නැත්තම් මොනවා හරි මේකෙදි මේ භවනා ප්‍රදන් පුරුදු වෙන්න නම් gedara වැඩ කරන්න පුළුවන්. ඊට පස්සේ ගෙදර දොරේදී නම් වරක් ටිකක් ටික හොදනවා රෙදි ටික හොදනවා කියලා ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි එකක් ඒ ටික කරද්දී දැන් අර ආනාපාන සතිය වගේ සිවුම්කමට හනක් බෑ. හැබැයි උපායක් කරනවා. මොකද බුදු ගුණ හෝ අසුබේ හෝ මරණය හෝ මෛත්‍රිය හෝ කියලා මෙන්න මේ කමඨහනෙන් එකක් හිත ඇතුලේ තබාගෙන මූණ මූණ තමයි කරන්නේ. ඒකෙන් ලොකු රැකවරණයක් තියෙනවා. බුද්ධානුස්සති මෙත්තාච ඉතිව චතුරාර්යක භික්ඛු භාවී සීලවත් සිල් සිල්වත් භික්ෂුණත සිල්වතා එයාගේ ආරක්ෂාවට මේ හතර වඩන එයාගේ ආරක්ෂාව කියලා කියන්නේ අමනුෂ්‍යෝක හා යක්කු පෙරිතේ කියන එක නෙමෙයි ආරක්ෂාව අනාරක්ෂිතයි කියන රාග දේශ මොහයන්ගෙන් මිසක තමන්ට අනාරක්ෂිත බව දැනුනේ දෙන එකකින්වත් නෙවෙයි තමන් රකින්න සීලයක් තියෙනවනම් සීලය ආරක්ෂා කරලා දෙන්නේ රාග දේශ මොහ දුරු වෙච්ච මනසකින්. එතකොට රාග දේශ මොහයන්ට වැටෙන්න නොදී සීලය කැඩෙන්න නොදී සිල්වත්ගේ සිල්වත් බව ආරක්ෂා කරලා දෙනවා. කෙලෙස් උපදින එක ආරක්ෂා කරලා දෙනවා. ඒ නිසා වැඩ කටයුතු කරද්දී ගොඩාක් බැිනා. සියලු සත්‍ය මෙදුක්කත්ව අනිරුක්කත්ව සෝපත්ත්ව කියන ටික අඛණ්ඩව හිතන්න හුරු වෙන්නේ. නැත්තම් මේ ශරීරයේ තියෙන ඇත්ත බල බල හිතන්න හුරු වෙන්න නැත්තම් බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ හිතන්න ගොඩාක් හිතන්න වෙනනම් ඒක වචනයක් හරි ගන්නවා සෝ භගවයි පිටියරම් ඒ භාගතුන් වහන්සේ අරහන් වහන්සේක ඒ භාගතුන් වහන්සේට අරහන් කියලා කියනවා නැත්තම් බුදුරජාණන් වහන්සේ අරහන් වහන්සේ එක වචනයක් හරි මුමුණෝන්නේ මේකෙන් ලොකු වැඩක් කරනවා හැම වෙලාවෙම බාහිර වස්තු හම්බ වෙනකොට නීවරණ මනසකින් අපි හැම වෙලේම මේ වස්තුවක සම්බන්ධ වෙලා තියෙනවා. මේ වෙලාවේදී අතරමැද සම්බන්ධකයක් පනවලා තියෙනවා. රූපයෙන් ආවර්ණීය ධර්ම Tamanට නොයෙන්ද ආවර්ණීය ධර්ම සිහිවර රූපයට යන්නේ නැති වෙන විදිහට. වර්තමානයේ ලොකු ආරක්ෂාවක් තියෙනවා රැකවරණයක්. ඒ නිසා වැඩ කටයුතු කරද්දී ওই විදිහට මෙනෙහි කරමින් වැඩ කටයුතු කරන්න. එහෙම නැතිනම් තව තියෙන චතු ධාතු අවස්ථාන කියලා කමටහන මේක ටිකක් සියුම්. අපි කියන භාවනා කරනකොට නම් බොහොම හොඳයි සක්ම භාවනාවට එහෙම මේක හොඳට හුරු වෙනවා නම් දැන් අපි අඩියේ තියෙනකොට ඇහැට පෙනෙන කිසිම දෙයකට මිම්මක් වශයෙන් නොගෙන දැන් කකුල අඩියේ තියෙනකොට කකුල පොළව මේවා වර්ණ සතහන් මාත්‍රයක් විතරයි දැන් හරිද? පෙනෙන දේ අඩිය තියන්න බෑ. ඇත්ත. යථාභූත ස්වභාවය ඕක තමයි ඕක. අඩිය තියන දේ පේන්නේ පේන දේ අඩිය තියන්න බෑ. ඒ ඇත්ත සිහි වෙන්නත් එක්ක කෙලෙස් නූපදින්නත් එක්ක කකුල තියනකොට පොළවේ හැපෙන තද වෙන ගතිය තේරෙනවා නේද? ඇහැට පෙනෙන මිම්ම එකට ගන්න නැතුව හරියට නුවණින් අර ස්පර්ශයට හිත යොමු කළා. පඨවි කියලා හිතන්න ඕනේ. පඨවි පඨවි පඨවි කියලා හිතන්න. ඒ කියන්නේ මේ තද්ද ස්වභාවය දැනෙන කම මිසක ඒ පඨවි කියනකොට තද ස්වභාවය කියලා කකුල පේන්න හෝ පෙවුණු පොළොව පේන්න කියලා ගන්න එපා. ඒක ඇහැට පෙනෙන වර්ණ සටහන. ඔය පෙනෙන රූපය තුල පටවි නැහැ. ඇහැට පෙනෙන. ඒ පෙනීමේ සීමාවෙන් ඔබට ගිහිල්ලා අර දැනෙන සංවේදිකම ස්පර්ශ ස්වභාවයේ විතර කිසිම රූපයක් නැහැ එතකොට එයාට. තේරෙනවා කියන්නේ ඒක මේවා දැන් ඔය චතු ධාතු කමඨාන එහෙම ප්‍රඥා ගෝචර ධර්ම. ඒ කමඨාන. ඒ ගතිය විතරක් හිතට හසු වෙන විදිහට පටවි. පටවි කියලා හිතනවා හිතමින් එහාට මෙහාට යනවා. එහෙම නැත්නම් හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා සත්‍ය නිමිත්ත තුලනාසය හෝ තුලදෙක් ගාව හිත තබාගෙන වෙනස් වෙන්න නොදී හිත මෙතන වෙනස් වෙන්න නොදී තබාගෙන යනවා කියන තැනකින් සක්ම කරන්න පුළුවන්. එතකොට ඔන්න ඔය විදිහට හෝ නැත්නම් අර විදිහේ මානසිකාරයකින් හිත රැකගෙන වැඩ කටයුතු කරනවා. මේ දෙකෙන්ම වෙන්නේ සමතකමට. ඊට පස්සේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න හුරු වෙන්න ඕනේ. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරනකොට අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන එක ගැන මම ටිකක් කියන්නම්. අපිට ඒක සළු මට්ටමටත් පුළුවන්. නමුත් මේ නීවරණ ධර්ම දුරු වෙන්න සියුම් මට්ටමේ කමඨාවක් මම මතක් කරන්නම්. ආනාපාන සති අපි එක තැනක ඉඳගෙන ඉන්නකොට ආනාපාන සති කමතහන්නත් නාසිකාග්‍රය හෝ සොල්දකගාව හිත තබාගෙන සිහියෙන් ඉන්නවා. ඒ විදිහට ආනාපාන සතිය වඩලා ටිකක් වෙලා වොමනාවෙන් ඒක නතර කරලා හිතට උපදින උපදින උපදින අරමුණු දිහා හොඳ අවධානයෙන් ඉන්නවා. ඉඳලා උපදින උපදින විතරකයන්ගේ අනිත්‍ය බලන්න. එතකොට මොනවා හරි දෙයක් දැනෙනවා නම් රළු රූප මට්ටමේ මතක් වෙන දෙයක් වෙන්නත් පුළුවන්. සමහර විට මතක් වෙන්නේ නැහැ හිතට දැනෙන මට්ටම වෙන්න පුළුවන්. අපි මෙහෙම ඇස් දෙක වහගෙන හිටියොත් කිසිම දෙයක් මතක් වෙන්නේ නැහැ. නමුත් දැන් ඉස්සරහා කට්ටිය ඉන්නවා පිටිපස්සේ පිටියක් තියෙනවා කියලා හිතට දැනෙන මට්ටම් ගත්තොත් එයා ටක් ගාලා දානවා මේවත් විතරක කියලා. ඒ එකින් එකට මේ ඒ රූප ඒ රූප ඒට හිත තබලා මේද චිත්තජ රූපයක් නේද මනෝ ස්පර්ශ නිසා හටගත මනෝ ස්පර්ශ නැති වෙනව නැති වෙනව නේද කියලා මෙහෙම එකක් එකක් එකක් ගානේ අනිත්‍ය බලනවා අනිත්‍ය බලලා ආයත ආනාපාන සතිය වඩනවා ආනාපාන සතිය වඩලා උපදින උපදින හැම විතරකයකම අනිත්‍ය වශයෙන් බලනවා ඒක කෙනෙකුට ඕනනම් මනෝමය ওই විදිහට බලනවා නම් අනිත්‍ය බොහෝම වේගවත් නිවරණ දන උදුරු කරන්න හිත සමාධියෙන් වේගවත් ඊට පස්සේ බාහිර භෞතික වස්තුන්ගේ විපරිණාම ස්වභාවය වෙනස් වෙන ස්වභාවයක් නොනින් හිතුවට කමක් නෑ අනිත්‍යයි කියලා ප්‍රශ්නයක් ඕක ඔය විදිහට අනිත්‍යයි කියලා බලනකොට උපදින උපදින උපදින හැම අරමුණකම අනිත්‍යයි කියලා බලනකොට මේ වර්ණ සටහන පෙනෙනකොට පෙනීමට සමගාමීව මනසින් උපදින ගෙවල් දොරවල් යාන වාහන ඉදකරන් කියලා මේ කෙලස් කුලිය තමයි එන්නේ එන්නේ එන්නේ අඩු වෙන්නේ. නිවර්ණ ධර්ම අඩු වෙනවා කියලා කියන්නේ ওই ටික අඩු වෙනවා. ඒකයි සබ්බේ සංඛාරානිච්ඡාති යදා පඤ්ඤාය පසති කියලා කිව්වේ හිතට උපදින උපදින සියලුම විතර්කය ඔයගලන්ට අනිත්‍යයි කියලා දකින්න පුළුවන් නම්. අත නිබින්දි දුක්ඛය කියලා කිව්වේ මේ ගෙවල් දොරවල් යාන වාහන ඉදකඩ මිලමුදල් කියන මේ ටික ඔක්කොම මනසේ තියෙන ධර්මතා අඩු වෙලා මේ පෙනෙන දේ දැනගන්න දේ නෙමෙයි කියන එක ටික ටික ටික නෝනනවා. එතකොට ඈත් ඉදිරිපිට රූපෙද්දී ඒ අනුභය තමන් තුළ සිහි වෙන්න උපදින්න ආවරණීය ධර්ම නැහැ. නීවරණ ධර්ම උපදින්න නැති මලක් මත්තමට එනවා. මොකද නීවරණ කියන එක මනෝ විඥානීය අනුවගේ ධර්මතාවයක් මිසක මේ පංචායතින් රාජ්‍ය එකක් නෙමෙයි. මේ විදිහට කරනකොට ඔන්න නීවරණ ධර්ම දුරු වෙලා කය සම්පූර්ණ සැහැල්ලු වෙලා ප්‍රමෝදය ඇති වෙනවා. මේ කය සැහැල්ලු වීම අර ප්‍රමෝදය ප්‍රීතියෙන් පස්සේ ඇති වෙන පසද්දී එහෙම නෙමෙයි ඈ. එතකොට මේ විදිහට බලනකොට ප්‍රීතියක් දැනෙනවා, පස්සද්ධියක් දැනෙනවා, අරමුණු නැති ශුන්‍යතාවයක් දැනෙනවා මේ කරපු නිසා ඇති වෙන ගති ටිකක් තේරෙයි. නමුත් ඒව අරඹය ඕගොල්ලෝ මායින්වත් නොකොට යුතුයි මේ යන ගමන යන්න. හරිද? එතකොට නීවරණ ධර්ම නැහැ කියලා Taman තුල තියෙන සාක්ෂිය තමයි එකතන ඉඳගෙන ඉන්නකොට කිසිවක් මොහිතන කම නිසා නෙවෙයි. ඇහින් බලද්දි Tamanට මේ සිහි නුවණ ඉදිරිපත් වෙන ඇලින් ගැටින් දෙකට එන්නේ නැහැ. ඇලින් ගැටින් දෙක එන්නේ තමන්ගේ මනසේ ආයතන ටික පරිහරණය කරද්දී එක තැනක ඉද්දිත් මනස සමානයි. නීවරණ ධර්මයෙන් ඒ ඒ නාවත් තාම මේ කෙලවර නෙමෙයි තාම අනුශය දුර වෙලා නැහැ. දැන් කෙලෙස් නැහැ. නමුත් අනුශය තව දුර වෙලා නැහැ. කෙලෙස් සහ ක්ලේශ අනුශය කියලා දෙකක්. මේ මට්ටමේ දැන් කෙලෙස් නැහැ. අලෝභ ප්‍රති සමෝහ තියෙනවා. කුසලයක් තියෙනවා. නීවරණ නැහැ. එතකොට ආයතන පරිහරණය කරද්දී තමන්ට ඒ දකින අහන අරමුණු අනිත්‍යයි කියන ගතියම සිහි වෙනවා ඒ නෝනම ඉදිරිපත් වෙනා මිසක මේ පරියායෙන් කෙනෙක් පුද්ගලෙක් ඇත්ත වෙලා ඇලෙන්න ගැටෙන්න තියෙන ඉඩ නැහැ මොකද එයාට හොඳට තේරෙනවා මේ පේන දෙයට සමගාමීව කෙනා පුද්ගලයා කියන එක සිහි වෙන්නේ තමන්ගේ මනසෙන් කියලා මේ සිතුවිලි පැත්ත හොඳට ප්‍රකටයි දැන් උපදින උපදින ඊතාසියම විතර්කේ පවා. දැන් මෙහෙම පෙන්නකොටම වටාපත කියලා හිතුණා නම් අපිට පේන දේ අනේක මනසින් මේක හිතුනේ කියලා නොදන්න කම නිසායි මේ වටාපත කියලා හිතාගෙන ඉන්නේ. ඔගොල්ලන්ට පෙනෙන වට්ටමක් ආවොත් ඇහැට පෙනෙනත් එක්ක වටාපත කියලා හිතෙන්නේ Tamanටයි කියන මට්ටමක් આવුත් ඔගොල්ලෝ කවුදත් මේක වටාපත කියලා බලනවා අලනවද වෙන්නේ වටාපතක් එක්ක ඇලෙන්නේ ගැටෙන්න තියෙන හේතු ටික නැති වෙනවා ඒ මේ උපදින උපදින හැම විතරකයකම අනිත්‍ය බලාගෙන බලාගෙන යනකොට ඉතාමත් සිම් විතරකයේ බව එනකොට ප්‍රකටයි. ටක් ගාන අනිත්‍ය බලන්න පුළුවන්. ඕම ඔය මට්ටමට එනකොට මෙහි මන ආයතනයේ උපදින දෙයකින් පංචා සිහි කරගෙන පංචායතනයේ ඇලෙන්න ගැටෙන්න තියෙන හේතු ටික තමන් ගාව නැහැ කියලා දකිනවා. ඒ කියන්නේ මේ රූපේ දකිනකොටම කෙනෙක් කියන අදහස උපදිනකොට බාහිර කෙනෙකුට කැමති වෙන්න හෝ අකමැති වෙන්න තියෙන ඉඩ අතහැරෙනවා. ওই මට්ටමටම එනවා දකින්න. හැබැයි එතන දක්ෂ වෙන්න ඕනේ ඊ타ත්ම සියුම් මට්ටම දක්වා මේ අනිත්‍ය කියන මනසිකාරය යන්න මේ රළු මට්ටම නෙමේ. ඔකට කියනවා චිත්තාණු පරිවර්තන විතර්ක කියලා තියෙනවා තව. චිත්ත අනුව පෙරලෙන විතර්ක තියෙනවා. ඒවා නුවණින්මයි බලන්න. ඒ කියන්නේ හැම මට්ටමකම ටිකක් පොඩ්ඩක් දුරට යනකොට හිතෙන ගතිය නතර වෙනවා. දැන් අපි ආනාපාන සතිය වගේ මේ ටික කරගෙන යනකොට ඔය ගෙවල් දොරවල් යාන වාහන ඉදකඩ මොනවා හරි කියලා අතීතයේ කළ කී දේවල් වේගෙන් හිතෙනකම තියෙනවනේ. ඔය රළු මට්ටමේ විතරක ඕක නතර වෙනවා. ඊට පස්සේ ප්‍රකට වෙනවා හිත අනුවම් කරන සිවුම් විතරක. ඒවා හඳුනා ගන්න අනිත්‍ය බලන්න තමන් දක්ෂ වෙන්න ඕනේ. අර මං කිව්වේ දැන් එහි වෙන ගතිය නැති වුණාට දැන් තමන්ගේ වටපිටාව ඇති බවට හම් වෙන ඇස් දෙක වහගත්තොත් හම් වෙන්න පුළුවන්. එතකොට තමන් ටග්ගල දැනගන්න ඕනේ මේ බාහිර තියෙන දේවල් පේනවා නෙමෙයි. බාහිර ඇති දේවල් හැටියට හිතේම තියෙන සිමු විතර්ක හිතේ අපිට තියෙන කියලා දැනගෙන හිතේ තියෙන විතර්කයක් හැටියට අනිත්‍ය බලන්න පුළුවන්කම තියෙනවද මේ නැහැ වාගත්තා මේ වටපිටාව ඇති බවට තේරෙනවා කියන්නේ. ඒ සිමු විතර්කය ඔහොම කරනකොට ඒකත් නැකෙනවා. ඒ ටික නැකෙනකොට තමන්ගේ ඇහැ කන දිවනාසය ශරීරය කියන ටික පේනවා. දැන් තමන් ඔන්න මෙතෙන් යන්න පහසු තමන් යථාභූත ස්වභාවය ඉගෙන ගන්න තියෙනවා. කවදාවත් ඇහැ පේන්න බෑ. ඇහැ දැකලා නැහැ. කන දිවනාසය ශරීරය දැකලා නැහැ. බාහිර රූපයක් දැකලා ඇහැ කන දිවනාසය ශරීරය මෙහෙමයි කියන මෙහෙමක් තියෙන කියලා අපි ඉගෙනගෙන තිබුණා. දැන් ඒක උඩ හොඳට දන්නා ඇස් දෙක මෙහෙම වහගෙන බලනකොට ඇහැ කන දිවනාසය ශරීරය මූණ පේනකොට මේ ඔක්කොම මනෝ විතරකයි කියන එකට එයාට ටග්ගල සාක්ෂි ටික උපදිනවා. ඒ ටිකෙන් තනිට කරනවා. එතකොට පුද්ගලයේ කයක් තමන්ට චුට්ටක් අත ඉතුරු වෙන්නේ නැහැ. විතරක මාත්‍රයක් විතර මට්ටමක් යනවා. ඔය මට්ටමේ තනිට බලනකොට ඊටත් ඔබට තරමනේ. ඕම ඔය මට්ටමට ගියාමයි නීවරණ ධර්ම දුරු වෙන්නේ. එතකොට තමයි ප්‍රමෝදය කියන එක දැනෙන්නේ. එතකොට ආයෙ ඉඳගෙන ඉඳී විතරක් නෙමෙයි නැගිටලා ගියා. ඒ කියන්නේ නැගිටලා මෙහෙම මෙහෙම ඉඳගෙන ඉද්දී මම කියන හැඟීම දැනෙනකොට හිතට මේ කයට ඈඳෙන්නේ නැති විදිහට මම කියන එක මනසේ තියෙන විතර්කයක් කියලා ඇස් දෙක අරලා ඔහොම ඉඳගෙන ඉන්නකොට මම කියන විතර්කය අල්ලගන්න පුළුවන් අල්ලගෙන අනිත් බලන්න පුළුවන් මට්ටමට එනවා. දැන් හොන්නට ඔයගලන්ට තමන් කියලා තේරෙනව නේද? ඒ තේරෙන එක අපි හිතාගෙන මේ කය කියලානේ. එතකොට කය හා සම්මිශ්‍ර නොවි කය හා යෙදෙන්නේ නැතුව ඉඳගෙන ඉති මේක ඉතාම අර පෙන්වන්නේ අස්ලොමක් සියක් පරවල පලනට වඩා සියුම් කියලා මේ දහම එච්චරට සියුම් ඒක එතකොට ඒ මට්ටමට ආවහමයි මෙහෙම ඉන්නකොට තමන්ව තේරෙනකොට තමන් කියලා තේරෙන පෙනෙන මේ ගතිය සිතේ තියෙන විතරකයක් කියලා බලලා ඇස් දෙක අරගෙන මේ කතා කර කර ඉදී අනිත්‍ය බලන්න පුළුවන් කමට එනවා. ඔන්න ඔය මට්ටමට ඔය මට්ටමකට ආවම තමයි ඊටම සුකුම චිත්තාණු පරිවර්තන විතර්කය දන්නවා කියලා කියන්නේ. ඔන්න ඔය මට්ටමට ආවම තමයි ඒ තුල තව දක්ෂ වෙනකොට තමයි මේ නිවන චිත්තේ කියන්නේ. එයා හරියට රළු මට්ටමේ ප්‍රකට ප්‍රකට හැම රූපයක්ම අත්වන හැර අනිත්‍ය බල බල බල බල යනකොට ඊගාවට ප්‍රකට පහළ වෙන්න ප්‍රකට වෙන්න රූප ටික පැහැදිලි යාට. ඒ මට්ටම අහු වෙනකොට රළු ටික අතහැරනවා ඒක සිවුම් මට්ටමක් ප්‍රකට වෙනවා. එතකොට ඒක පැහැදිලි යාට. කොහොම ගිහිල්ලා අද අප්‍රකට ඊටාම සිවුම් රූප තියෙනවා අද මේ රළු මට්ටමේ ප්‍රකට රූප වගේ ප්‍රකටව පේන මට්ටමට එනවා. අද හිතන්නවත් හිතාගන්නවත් බැරි මට්ටමේ සිවුම් රූප මේ ඖදාරික මට්ටම අතහැරෙද්දී ප්‍රකට වෙලා පේනවා. ඔන්න ඒ මට්ටමේදී සමතක මට්ටහනකින් හිත වඩවඩ ඒ මට්ටමේ නිමිති වල අනිත්‍ය බලනවා. එතකොට නීවරණ චිත්තය මෙතන. නීවරණ චිත්තය මිදෙනකොට මේ පෙනෙන සංඥාවම වෙනස් වෙනවා. ඇහැට පෙනෙන මේ ඖදාරික මිම්මම අතහැරෙනවා. ඖදාරික මිම්මම අතහැරෙනවා. මේ ආසයි තමයි දෙන්නේ නෝන මට්ටමට යනවා. ඒක හොයාගන්න පුළුවන් විදිහට යනකොට මේ ප්‍රතිපදාව මෙහෙ වෙනස් නැත්තම් ඔය මගදී මුකුත් අමුතුවෙන් කරන්න දේවල් නැහැ. අවශ්‍ය වෙන්නේ ඇති වෙන ප්‍රතිඵලයේ දැස ගන්න නැතුව ඇති වෙන ප්‍රතිඵලය ඇත්ත කරගන්න තමන් කරගෙන යන වැඩකටයුතු කරගෙන යන එක විතරයි. ඒ වෙලාවේදී එයා දක්ෂ වෙන්න ඕන රූප කියනකොට දැන් සැහැල්ලුයි හිස් බවක් ශුන්‍යකමක් කියනකොට මේකද චිත්තජ රූපයක් හිතෙන් උපද්දපු එකක්. දැන් සැහැල්ලුයි කියලා හිතන නෝන ඒකත් ඇත්ත බලන්න පුළුවන්. දැන් මේ හිස් බවක් දැනනවා නේද මුකුත් නැති ඒකත් අනිත්‍ය බලන්න පුළුවන් කමක් තියෙනවා. අපි මොනවා හරි අත තියෙන තියෙන තියෙන තැනට ගැහුවොත් තමයි අතහරින්නේ. නේද? එතකොට ඖදාරික මට්ටමේ රූප අතහරිනකොට ඒ මට්ටමේ සිවුන් ධර්මතාවයනකොට ඒක පිළිගත්තොත් ඒක අල්ලගෙන ඉන්නවා. එහෙම කළාම තමයි නීවරණ ධර්ම තුන කියලා අල්ලන්න මොකොත්ම නැති වෙනවා. එතකොට ඔන්න නීවරණයෙන් තැනිදෙනවා. විතුනහම තමයි ප්‍රමෝදය කියන එක. ඒ ප්‍රමෝදය කියන්නේ එයාගේ මුළු ජීවිතේම දැන් අපි නිකමට කිව්වොත් මොකක්ද මේ මේ කුපුවත් දෙන්න ඔයගොල්ලන්ට ගෙදර දුරේ වැය පක්ෂේ වැඩි අය පක්ෂේ අඩු ඒ නිසා අය තුරුස් වෙලා ලෙඩ රෝග ඇදලා මහා කනගාටුවෙන් ඉන්න දරුව වටේට ණය වෙලා ඉන්න වෙලාවක කෝටි ගණනක ලොතරැයියක් ඇදුණා උද්දවැඩුණු බවක් සතුටක් ප්‍රීතියක් තියෙන්නේ හැම වෙලේම. අන්න ඒ වගේ. එහෙම මට එහෙම සමාන කළොත් ඒකත් වැරදි. ඊට වඩා සත්ව සාහස්ත්‍ර ගුණයකින්. හැම වෙලාවෙම නිත්‍යතේ උදේක දවල්ක රැයක කියලා නෑ වැඩ කරද්දි නොකරද්දි නිදාගෙන ඉද්දි නෑ එහෙම වෙනසක් නැතුව සතුටු ගතියක් උදවැඩුණු ගතියක් විනායන ගතියක් ප්‍රමුදිත ගතියක් හිතේ තියෙනවා මේ දහමෙන් යුක්ත දහම නිසා දහම තමා සන්තකව තියෙනවා කෙලෙස් තමා සන්තක නැහැ කියලා දකීම නිසාම ඇති වෙන නේවා ඕකට බුදුරජාණන් වහන්සේ දේශනා කරා නීවර ධර්ම තමන් කෙරෙහිලා නොදකන ඌට පස්සාකාරක මේ ප්‍රමෝදය උපදිනවා. හිරේ වටන කෙනෙක් හිරෙන් නිදහස් වුණා කියලා දැක්කහම ණය ගත්ත කෙනෙක් ණය නිදහස් වුණා කියලා දැක්කොත් අනුන්ගේ වැඩ කරන වැඩකාරෙක් වැඩකාර බව නිදහස් වුණා කියලා දැක්කහම දැඩි ගිලන් වෙච්ච රෝගී කෙනෙක් පහුකාල රෝගේ නිදහස් වුණා කියලා දැක්කහම ආහාර පාන නැතුව කාන්තාරයේ අතරමං වෙලා ඉන්න කෙනෙක් කෑම් බීම තියෙන අතරමං නොවුණු ක්ෂේම භූමියකට වැටෙනවා දැක්කහම යම්සේ සතුටු වේද ඒ වගේ සතුට වෙනවා. එයා නීවරණ චිත්තය වගේ දකිනවා හිරේ වගේ වැඩකාරකම වගේ ණයෙන් යුක්ත ජීවිතය වගේ කාන්තාර මාර්ගයක ඉන්න එක වගේ හිරගෙදරක් වගේ රෝගීකමක් වගේ දකිනවා මේ නීවරණ ටික. නීවරණයන්ගේ මිලිච්ච තමාගේ මනස දකිනවා මොකද්ද? අනාර ධර්මයන්ගේ මිදිච්ච කෙනෙක් වගේ. ලෝකියා දකිනවා හිරේක ඉන්න කෙනෙක්. ලෙඩ ලෙඩ රෝගීව ඉන්න කෙනෙක්. ණය තුරුස් ගොඩක ඉන්න කෙනෙක්. කණ්ඩ බොන නැති කාන්තාරක ඉන්න කෙනෙක් වගේ නීවරණ චිත්තෙන් යුක්ත කෙනාවක් දකිනවා. මොනතරම් සැහැල්ලුවක් නිදහසක්ද කියලා තමන්වත් දකිනවා. එහෙම නොදකිනකොට තමන් ඇලිලා බැඳිලා කියලා නොදකිනකොට තමන් නිදහස් වෙලා කියලා දකිනකොට ප්‍රමෝදය කියන එකට ප්‍රාර්ථනා වුන්නේ වෙනවා. ඊට පස්සේ අර චක්‍රය ඉබේම ප්‍රමෝදය නිසා ප්‍රීතියක් තියෙනවා ප්‍රීතිය නිසා පසද්ද කියන එදාට යම් කිසි සමුදේ ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම දකින්න පෙර තිබ්බන මේ දැකයන් පස්සේ තියනවා නෙමෙයි අවස්ථාවට ආයතන ටිකෙන් උපද්දපු දෙයකුයි පේන්නේ කියන දර්ශනේ පෙනෙන මට්ටමටම එනවා. පෙනෙන මට්ටමටම එනවා. ඕකෙදිත් මෙහෙම කාරණාවක් දකින්න සීලයක පිළිතුර හිත වඩමින් නීවරණ ධර්ම දුරු කරනකොට නීවරණ ධර්මයන්ගේ තියෙන එක එක මට්ටම්. නීවරණ ධර්මයන් මොකද අවිද්‍යාව නීවරණයක් කොට තියෙනවා. මේ නීවරණ ධර්මයන්ගේ රළු මට්ටම් අඩු වෙනකොට ඒ මට්ටමට ප්‍රමෝදය ඇවිල්ලා ඒ මට්ටමේ පස්සද්ධිය මේ සැපේ නිසා දකින්නවා කියන ඇත්ත දකින්නවා කියන එකේ යම් මට්ටමක් පැහැදිලි වීමකුත් තියෙනවා. ඔහොම ඔහොම ඇවිල්ලා යම් දවසකදී නීවරණ චිත්තය කියනකොට අවිද්‍යාව නීවරණයක් කොට අවිද්‍යාව කියන කාරණාව දුර වෙනකම නිසාම ඇති වෙනවා කියන තැන දක්වාම මේ කාරණා වෙනවා. ඊට පස්සේ දුක්ඛතෝ මනසකරන්තෝ ওই විදිහටම අපි කිසල කිව්වාගේ සීල් එක පිළිපදලා එක තැන ඉඳගෙන ඉඳින්මින් හෝ වැඩ කටයුතු කරමින් සමතකමට අනක් වඩනවා නුවණින් දුකයි කියලා මෙනෙහි කරනවා දුකයි කියලා මෙනෙහි කරනකොට ඒකෙදී උපායශීලී වෙන්නට ඕනේ අපි ඒ කියන්නේ ඒ දුක්ඛ සංඥාවෙන් බේරිච්ච එකම වස්තුවක්වත් Tamanට නැහැ. Tamanට මනෝමෙන් සිහි වෙන ගෙවල් දොරල් අර අපි අනිත්‍ය කියලා බැරි උපදින උපදින හැම විතර්කයක්ම උපදින උපදින හැම විතර්කයක්ම දුක්ඛ සංඥාවෙන් බලනවා. ඒ කිව්වේ එයා දන්නවා මෙහෙම මෙහෙ කරනවා. දැන් හතුරෙක් හදිස්සියේ තමන්ගෙන් පලිගන්න ඕන වුණාම මිතුරු ඒසින් ඇවිල්ලා එයාට අපිට ගහන්න බයින්ද පුළුවන් එයාට පහසු ස්ථානයකට අපි වරගෙන යනවා රවට්ටලා අපි ඉන්න වට පිටාව ඉඳගෙන ගහන්න බයින්ද බැයි නම් රවට්ටලා අපි ගෙනියන්න පුළුවන් ඒ වගේ මේ රූපය දුවා පුතා ඥාතිය රන් රිදී මිලමුදල් කියලා මිතුරෙක් හැටියට පෙනී ඉඳලා ජරා මරණ දුක දක්වා අපිව අරගෙන යන කෘත්‍ය කරනවා වැඩේ කරනවා නේද කියලා අපිට ප්‍රියමනාපෙන් එන රූපය දුක්ඛ සංඥාවෙන් බලන්න පුළුවන් වෙනවා අප්‍රියමනාප රූපේ දුක් රූපේ දුකයි කියන සංඥාවෙන්ම දුකයි තේරවා කියන්නේ ඒ කියන්නේ දැන් අපිට පේන්න තිබුණත් මේ පොත අපිට බලන්න පුළුවන් පොතත් හැටියට ලස්සනට මේක පෙන්වලා පෙන්ලා මම මේකට ඇලිලා බැඳලා හිටියොත් මේ හේතුයෙන්ම ආපහු සසරට වැටෙනවා අපි කියමු මේ පොත මරණාසන්න මොහොතේ මේ නිමිත්ත කර්ම නිමිත්තක් හැටියට එළඹුණොත් ඒ කර්ම නිසා අපි ප්‍රතිසන්දි වශයෙන් ගියොත් එතන යම් තාක් මේ වගේ ඉපදීම ලෙඩවීම මහලු බව මරණය යම් තාක් දුකක් තියෙනවා. ඒ දුක ඇති වෙන්නේ ඉපදුණු නිසායි. ඉපදෙන්න හේතුව කර්ම නිමිත්ත. ඒබඳු කර්ම නිමිත්තක් හැටියට හදන්න පුළුවන්කම මේකට තියෙනවා. එතකොට යථාර්ථය ගත්තාම මේ නිසයි මේ ජරා මරණ දුක කියලා වක්‍රාකාරව බලන්න පුළුවන් වෙනවා. ඒ වගේම අනන්ත සංසාරේ අපි මේ හම්බ වෙන වස්තුන්ට තණ්හා කරපු නිසා කොච්චර දුක් විඳලා ඇද්ද කියලා සංවේගය ඇති වෙන විදියට දුක් සංඥාවෙන් බැලුවට කමක් නැහැ. කැමති විදියට ඒකෙදි එක දේශයක් නැහැ. Taman දක්ෂ වෙන්න ඕනේ උපදින උපදින හැම විතරකයක්ම දුකයි කියන කාරණාවෙන් කියන්නේ. ඒ කියන්නේ මේ ධර්මයන්ට හිත බැඳුනොත් මේ ධර්මයන්ගේ සතුටුම මේ ධර්මයන්ගේ ඇත්ත නොදැක්කොත් සතර හිටියොත් ඉපදීම, ලෙඩවීම, මහලු බව, මරණය මේ ඔක්කොම ධර්මතා ඇති වෙනවා නම් මේ රූපෙට කියන්නේ වෙනවා ජාතිය ස්වභාව කොට, ජරාව ස්වභාව කොට, මරණය ස්වභාව කොට ඇති ධර්ම. ඒ කියන්නේ අපේ ඉපදීම, ලෙඩවීම, මහලු බව, මරණය කියලා දෙන්න පුළුවන් ධර්ම කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඒ වගේ උපදින උපදින විතරක දුක්ඛ සංඥාය බලන්න. ඊට පස්සේ ඇහැට පෙනෙන ආයතන ටික ඇසුරු කරනකොට ඇයට පෙනෙන රූප කාන්තයන් ශබ්ද ආදී අරමුණ ඇසුරු කරනකොට දුකයි කියන සංඥාවෙන් බලන්න අපි ටිකේ තව කතා කරමු ටිකක් ඊට පස්සේ එහෙම කරනකොට ඔන්න නීවරණ ධර්ම දුරු වෙනවා ඊට පස්සේ ආයත් නීවරණ ධර්ම දුරු වෙච්ච නිසා ප්‍රමෝදේ ප්‍රමෝදේ නිසා ප්‍රීතිය ප්‍රීතිය නිසා පස්සද්ධි කියලා මේ ධර්ම ඊට පස්සේ තව තියෙනවා අර විදිහටම සීජ් එක පිටලා ඉස්සෙල්ලා අපි කියපු විදිහටම එක තැනක ඉඳගෙන ඉන්න වෙනව සමතකමට අහනකු ඊට පස්සේ වැඩ කටයුතු කරද්දී වෙනව සමතකමට අහනකුත් ඇති කර ගන්නවා ඒක උදව් කරගෙන අනාත්ම සංඥාවෙන් බලනවා අනාත්ම සංඥාවෙන් කියන්නේ සිතට පහළ වෙන පහළ වෙන හැම රූප නිමිත්තකම සත්පුද්ගල හැඟීම තියෙනවානේ ඒ සත්පුද්ගල හැඟීම දුර වෙන විදිහට එතන පවතින ධර්මතාවය නාම රූප ධර්මතාවය කෙටිය නෝනින් බලනවා. අර මම ඉස්සර මතක් කරන්නේ. කියන්නේ එතන දැන් යාළුවෙක් නම් යාළුවා කියලා අපිට පුද්ගල සංඥාවක් තියෙන. ඒ යාළුවා කියපු තැන රූපේ හිතෙන් අල්ල ගන්නවා හොඳට. අල්ලගෙන අපි මොකද යාළුවෙකුට නමක් කියන්න බලන්න. සමන් කියමුක අපි. හරිද? මොන දැන් මොකද අපේ ප්‍රඥාප්තියත් එක්කම එන්නේ. තමන් කියනකොට අපිට හුඟ සටහනක් වෙනවා. දැන් ඒ අරමුණ හිතෙන් අල්ලගෙන දැන් සමන්ගේ රූප සමන්ගේ රූපේ සීකල හිතෙන් අල්ලගෙන හොඳට නුවණින් බලනවා එතනද තියෙන්නේ කෙස් ලොම් නිය කෙස් ලොම් කියලා බලනකොට පුද්ගලයා ඇඳින් නැති විදිහට බලන්න ඕනේ. ඒක දැන් අපි කෙස් ටික කපලා අහකට දැම්මොත් කෙස් කියලා පේනවා. නමුත් පුද්ගලයා පේන්නේ නැහැ. ලොම් ටික කෝරලා අපි අහකට දැම්මොත් මේක ලොම් කියලා තේරෙයි පේන්නේ. නමුත් පුද්ගලයා පේන්නේ ඒ වගේ ශරීරයෙන් යම් යම් කොටසක් අහකට දැම්මොත් ඒ කොටස අපිට පේන්නේ පුද්ගලයා පේන්නේ මොකද තාම ලොම් කියන තැන පිළිසිඳ නොදකින්නවා කියලා මෝඩකමක් ඇති. නමුත් ලොම් ටික පුද්ගලයේ කියලා එන කෙලෙසි දැන් අපි අයින් කරන්නේ. ලොම් ටික කියන දැන පිළිසින්දුම දකින්න එක තමයි යතහ භූතයෙන් කරන්නේ. තාම මේ මට්ටමේදී අතන තියෙන මොහොත අයින් කරන්න යන්න එපා. ඒක බෑ. ඒක කරන්නේ කෙරවලේ. හරිද? එතකොට දැන් ඒ වගේ ශරීරයෙන් අහකට කෙස් ටික දාව වැටුණු කෙස් ටිකක් කෙස් කියලා පේන පුද්ගලයා නොපෙනෙනවා වගේ පුද්ගලයාට ඇහැඳෙන්නේ නැති ඉතිරි යාළුවා කියන රූප සටහන හිතින් අල්ලගත්තට මෙනෙහි කරද්දී රූපෙට කෙනාට ඇඳෙන්නේ නැති විදිහට මේ රූපෙ තියනවා දැන් යාළුවා ගෙනෙමෙ මේ රූපේ තියෙන කෙස් කියනකොට කෙස් කියන ගතිය පුද්ගලයා අහුවෙන්නේ නැති විදිහට කෙස් කියන ගතියට හොඳට හිත තබන්න ලොම් නිය දත් හම් මස් නහර කියලා අනුපිළිවෙලෙන් හරි ප්‍රකට ප්‍රකට කොටස් හරි බලන්න බලලා කන පුන ආහාරය නිසා මේ රූපේ හැදෙනව නේද කියලා බලන්න ඔන්න දැන් මේ සමන් කියලායි මුලින් අල්ලගත්තේ. එහෙම බලපු තැන මෙතනද එතනද තියෙන කේසුලුම් නේද ධම්මස්නහරයට ඇටමිතුළු ඔන්න භෞතික කොටස් ටික කනගුණ ආහාරය නිසායි මේ කොටස් හැදිලා තියෙන්නේ කියලා බලනවා. එතකොට දැන් මේ හැම කොටසක්ම හේතු ප්‍රත්‍යය. හැබැයි තාම ඒවාට කෙස්ලොම් නියදත් හම්මස් කියන කොටස් ටික යුක්තයි කනබුන ආහාරයෙන් තමයි ඇදලා තින්නේ කියලා බැලුවට මේ රූපේ යෑමක් පේනවා ආපෝවීමක් පේනවා කතා බහ කිරීමක් පේනවනේ. ඒ නිසා තව පුද්ගල සංඥා වැඩි වෙන්න හේතුයි. ඒ නිසා තව ටිකක් මෝනින් බලනවා. මේ රූපේ කෙස්ලොම් නියදත් හම්මස් ආහාරයෙන් යුක්තයි කනබුන ආහාරයෙන් ඇදලා තින්නේ. මෙබඳු කය ඇසුරු කරගෙන ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥානය මේ කය ඇසුරු වෙනවා. ඒ නිසයි මේ කය සවිඥානික. ඒ කියන්නේ කන බොන ආහාර බත් පාන් කවපු මුඟට කියන ටික හැඟීම් ගැනීමක් නැහැ. මේ මේ සේවක. එබඳු ආහාරය නිසා නම් මේ ශරීරයේ කෙස්ලොම් නේද ධම්මස්නහර හැදුනේ කනබුන ආහාරය නිසා නම් ඒ එක කොටසකටවත් හැඟීම් දැනීම හැබැයි ඒ ආහාරයෙන් හැදුණු මේ කය ඇතුළු කරගෙන ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥානය තියෙනවා. එතකොට එයා දන්නවා ඒ කය ඇසුරු කරගෙන පවතින හිතටයි මේ හැඟීම් දැනීම දැනෙන්නේ. ඒතර හොඳට දන්නවා කවදාවත් අතල්ලන්න බෑ. කියන්නේ මේ අතට දැනෙනව නෙවෙයි. අත කියලා කියන රූපේ හැදිලා තියෙන්නේ හම්මස්ලේන ආහාර වලින් කියලා දන්නවා කනබුන ආහාරයෙන් හැදෙන්නේ. ඒ කය ඇසුරු කරගෙන ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥානය ඇසුරු වෙනවා. ඒ කයටයි කය අසුර කරගෙන පවතින හිතටයි මේ දැනෙන්නේ. ඒ කය නිසා මේ හැඟීම් දැනීම දැනෙන්නේ කියලා බලනවා. ඊට පස්සේ කය ඇසුරු කරගෙන ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥානය ඇසුරු වෙනවා. ඒ සිත නිසායි මේ කයේ ද්‍රියම ආපසු එහෙම වෙන්නේ. කන බොන ආහාරයෙන් යුක්ත මේ ශරීරයේ තින්ම තමයි මලමිනේ. එතකොට එබඳු මේ කය ඉදිරියට අරගෙන යන්නේ ආපහු වෙන්නේ සිතෙන් උපදපු වායු ධාතුවේ බලය. චිත්ත කිරිය වායු කියලා කියනවා. බලනවා. ඊට පස්සේ බලනවා මේ කය ඇසුරු කරගෙන පවතින හිතටයි රූප පෙනෙන්නේ. මේ කය ඇසුරු කරගෙන පවතින හිතටයි සද්ද ඇහෙන්නේ කියලා හොඳට බලනවා. කවදාවත් පෙනෙන ඇහෙන දේ කයට ඉතුරු කරන්න එපා. අපි මෙහෙම කිව්වොත් දැන් මම මේ පුටුවේ ඉඳගෙන ඉන්නවා. පුටුව උපකාර වෙලා තියෙන මොකටද? මට ඉඳගෙන ඉන්න. පුටුවේ ඉන්න මම ඕගලන්ව දකිනවා. දැන් පුටුවටත් තේනවද? නෑ. එතකොට පුටුව යෝගුල අතර තියෙන සම්බන්ධය මොකද්ද? මොකුත් නෑ. පුටුව උපකාරයි මට ඉඳගෙන ඉන්න පුටුවේ ඉඳගෙන ඉන්න මම ඕගලන්ව දකිනවා. එහෙම නේද? ඒ මේ පුටුවට කිසිම අරමුණු වල පෙනීමක් එහෙම ඕගොල්ලන්ව දැකීමක් කොහොම වෙනවද? එහෙම සම්බන්ධයක් තියෙද? මේ පුටුව වගේමයි අවිඥානිකමයි අචේතනිකමයි මේ විදිහමයි භෞතික తত্ত্বය කනගුණ ආහාරයෙන් හැදුණු රූපේ මේ විදිහමයි කියලා දකින්න. පුටුව උඩ මං ඉඳගෙන ඉන්නවා වගේ කය ඇසුරු කරගෙන මේ සිත පවතින. ඒ කය ඇසුරු කරගෙන පවතින හිතෙනේ මේ රූප දකින්නේ. ඒ සිතට කියන චක්කු විඥානය කියලා. මේ රූප දකින්න එකට කයේ කිසිම සම්බන්ධයක් නැහැ. ඒ හින්දා ඉඳගෙන ඉන්න මට රූප පේනවා කියලා මේ පෙනෙන දෙයට මේ කය මෙම්මක් එක්ක තබන්න එපා. ඔක තමයි මේ කෙලෙස්යේ වැඩි වෙන්න තියෙන ලොකුම හේතුව. කය කනබුන ආහාරයෙන් හැදිලා තියෙන්නේ අම්මස්ලේන ආහාරවලින් යුක්තයි. කය ඇසුරු කරගෙන පවතින හිත. දැන් කයෙන් කළා තියෙන උපරිම වැඩේ මොකද්ද? හිතට නවාතැන් දීලා. නවාතැනක් විතරයි මේක ගියක්. විඥාණයට ගෘහයක්. අපි අවුවට වැසට නොතෙමින් මේ ගියක් හදාගත්තා වගේ ගේ අපිද? ඒ වගේ කර්මයෙන් තමාට ඉන්න ගියක් හදාගත්තාම ඒ ගේ Taman නෙමෙයි. ඇත්තටම පුද්ගලයා සත්‍ය කෙනා කියලා අපිට කතා කරන කතා කරන මෙන්නේ මේ චිත්තජයතික ටිකට. ඒකත් අනාත්මයි අපි දැනට. ඕදාරික මට්ටම රූපයට සාපේක්ෂව. මේ ගේ නවතනක් විතරයි. තමන්මයි හදාගත්තේ මේ විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් මහ පුතු රූපය අතුරු කරගෙන ඉඳලා තමන්ට ඕනේ හැඩයට තමන්ට ඕන විදිහට තමන්ගේ සිතිවිලි වලට මේ රූපය හදාගත්තේ. අපි කෙනා කෙනාට ඕන විදිහට අපි අපේ ගේ හදාගන්නේ නේද? ඒ විදිහට මෙයා මෙයාට ඕන විදිහට තමයි මේ ගේ හදාගත්තේ කර්මානුරූපව. දැන් ඒ ගේ මේ සිතට නවතනක් විතරයි. ඒ ගේ නතර වෙලා ඉන්න අපි. ජනේලෙන් එළිය පැත්ත බලනවා, දොරෙන් එළිය පැත්ත බලනවා වගේ. ඇහැ කන දිවනාසය කියන කවුරු හයක් මේ ගේ ජනේල. මේ ජනේල වලින් එළිය එළියට ඔළුව දාලා රූප සද්ද බලනවා අහනවා වගේ තමයි මේ විඥාණයෙන් තමයි කය අතුරු කරගෙන පවතින හිතෙන් තමයි මේ වැඩ කරන්නේ හැමදේම. කයේ පිහිටලා ඉන්න කය අතුරු කරගෙන පවතින හිතටයි රූප පේන්නේ කියලා බලනවා කයට පෙනෙන දේ කිසිමින්වත් නැහැ. එතකොට මෙහෙම ඉන්නකොට අපිට බලන්න පුළුවන් වෙනවනේ මේ ඉදිරියෙන් ඉන්න කෙනා බලාගෙන ඉන්නවා කියලා කයට ඇඟිලි දික් කරන්නේ නැතුව කන බොන ආහාරයෙන් යුක්තයි රූපේ. මොන දැන් රූපෙට පේන්නේ නැහැ මොකද? කය ඇසුරු කරගෙන පවතින හිතින් දැන් මේ රූප නිමිත් අරගෙන ඉන්නවා කියලා හොඳට පේනවා. එතකොට බලන්න ඉතුරු වෙන්නේ එයාට. මොකද මන් දිහා බලන්නේ කියලා රණ්ඩු වෙන්න පුළුවන්ද? ඇයි දැන් කයට පේන්නේ නැත්තම්? පේන හිත අවස්ථාවට හටගෙන නිරුද්ධ වෙනවා නම් කායිකද රණ්ඩු කරන්නේ? මේ පෙනෙන කයයි ඒ කියන්නේ පෙනෙන හිතයි මේ කය දෙකම එකට එකතු කරලා පුද්ගලික ඇති දාගන්නේ බලන්නේ. එතකොට මේ කයේ අනාත්ම ස්වභාවය හොඳට පිළිටනවා කය ඇසුරු කරගෙන කරන නාම ධර්ම ටිකක් බලන්න. එහෙම බලනකොට කය ඇසුරු කරගෙන පවතින හිතටයි සද්දය. තව ටිකක් වුණාම Taman නුවණින් තර්කානුකූලව හිතලා බලනවා. ඇත්තටම කෙනෙක් මරනවා කියලා කියන්නේ විඥානය පිට වෙච්ච නිරුද්ධ වෙච්ච එකනේ. එදාට රූප පෙනෙන්නේ නැහැ, සද්ද ඇහෙන්නේ නැහැ, ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. එදාට මේ හැඟීම් දැනීම නැහැ, යන්න එන්න බෑ. එහෙනම් ඇත්ත තමයි අදත් හිත නිසා තමයි මේ දේවල් වෙලා තියෙන්නේ. කියලා තවත් උනන් තමන් ටිකක් හිතට අල්ලලා දෙනවා. එතකොට තමන්ට මේ කය කියන එක කය කියන එක සම්පූර්ණ හිතට නවාතනක් දුන්නු කෘත්‍යයක් විතරක් කරන ගෙයක් විතරක් වෙච්ච බාහිර වස්තුවක් විතරක් වෙනවා. ඒ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා යෑමේ මාදී ක්‍රියා ටිකක් කරනවා. මේ කය නාම ධර්ම ටිකට උපකාර ලබලා දීලා තියෙනවා. කයේ පිහිට ලැබවූ සිත මේ වගේ ක්‍රියාකාරකම් ටිකක් කරනවා. මේ නාම රූප දෙකේ තත්වාකාරය නොදන්නා කම නිසා නොදකින කම නිසා මේ ආත්ම සංඥාවක් ඇති වෙලා නේද කියන එක තමන්ට තේරෙනවා. එතකොට කයේ අනාත්ම ස්වභාවය කය ආහාර නැමති හේතුන්ගෙන් හටගත් එකක් ඒ නිසා හේතු ප්‍රත්‍යයයි. මෙතන තියෙන හිත අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුන්ගෙන් හටගත් එකක් ඒ නිසා හේතු ප්‍රත්‍යයයි. මේ හිතයි කයයි දෙක ඵලයක්. දෙපැත්තකින් හේතු දෙකක් නිසා පැමිණි ඵල දෙකක්. ඒ දෙකේ ඕනෝන්ට සම්බන්ධීව ඇති ක්‍රියාකාරීත්වය පිළිසිඳ නොදන්නාකම නිසා මේ පුද්ගල භාවය තියෙනවා. එතකොට අපි කයේ ස්වභාවය පිළිතනවා තවත් තහවුරු මතිනම් කය අසුරු කරගෙන ඉන්න නාම ධර්ම ටිකක් බලනවා. බලලා එතකොට මෙන්න මේ නාම රූප දෙක තියෙන තැනක ඇත්ත නොදන්නා කම නිසා මේ යාළුවා කෙන අදහස ඇති වුණා කියලා බලන්න. ওই විදිහට බලනවා ආයත අනාපන සතිය වල. ආයත ඊකට සත්පුද්ගල භාවයට සිහි වෙන තව අරමුණක් එක අරමුණක් බලද්දි තව සත්ව පුද්ගල හැඟීම් එන්න පුළුවන්. මේ බලබලා ඉන්න කත හැරලා අනිත් ඒවා අල්ලගන්න යන්න එපා. ඒවා නොසලකා හැරලා බලපෙක විනාඩි 10ක් පැයක් පැය භාගයක් කර ගින්න හරි ඒකේ පුද්ගල භාවය ඉවර වෙන තැන දක්වාම හිමින් විවේකයෙන් බලනම අවසන් කරනවා. ඊට පස්සේ තව සත්ව පුද්ගල භාවයට සී වෙන අම්මාගේ තාත්තාගේ දුව පුතා කියලා සී වෙන එකක් ගන්න. අරගෙන ඒකෙත් ආහාරයෙන් හැදුණු කය, කයේ ස්වභාවයත් වෙනව බලනවා, කය ඇසුරු කරගෙන පවතින හිත වෙනව බලන හේතුප්‍රත්‍ය ඒ කය ඇසුරු කරගෙන පවතින හිතෙන් කරන වැඩ ටිකක් බලනවා. මේ ධර්මතාවය නොදන්නා නිසා පුද්ගල සංඥාව කෙනෙක් වෙන අදහසක් ඇසුරු වෙනවා නේද කියන එක දකිනවා. මේ හිතවත් මේ කයවත් මේ හිතයි කයයි දෙකින් එකක්වත් මේ දෘෂ්ටිය නෙමෙයි. වස්තුව දෘෂ්ටිය නෙමෙයි දෘෂ්ටිය වස්තුව නෙමෙයි. වස්තු නිසා දෘෂ්ටි. එතකොට වස්තුන්ගේ තත්ත්වාකර නොදන්නාකම නිසා. ඊට පස්සේ ඒ විදිහටම තමන් කියන තැනත් බලනවා. කන බොන බත් පාන් කෝපෙ මුන්නට තියා හොඳට බලනවා ඒවා සත්ත්ව සත්ත්ව පුද්ගල කොටස් නෙවි. ඒ නිසා මේ ශරීරයේ තියෙන හැම කොටසක්ම හැදිලා තියෙන හැටි හොඳට බලනවා. එබඳු කය ඇසුරු කරගෙන ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥාණය මෙතන ඇසුරු වෙනවා. කය ඇසුරු කරගෙන පවතින හිතටයි මේ රූප පේන්නේ. දැන් හොඳට දන්නවා මේ කය ඇසුරු කරන පවතින හිතටයි රූප පේන්නේ. ආන්නේ කයට එහෙම පේනවා, පේන දෙයට කය සම්බන්ධ නෙමෙයි. මේ නාම රූප දෙක නොදන්නා කම නිසා මම කියන දෘෂ්ටියක් ඇති වෙලා තියෙන නේද? ඒද හේතු ප්‍රත්‍යසිතේම. කය මම කියලා බලන්නෙත් නැහැ, කය මම නෙමෙයි කියලා බලන්නෙත් නැහැ. හිත මම කියලා බලන්නෙත් නැහැ, මම නෙමෙයි කියලා බලන්නෙත් නැහැ. හිතයි කයයි කියන දෙකේ ඇත්ත නොදන්නා කම නිසා මම කියන දෘෂ්ටියක් ඇතිලා තියෙන ඒ අවිද්‍යාව ප්‍රත්‍ය. ඔය විදිහට ටික ටික හිතලා හිතනවා හිත හිත අර සමතකමට අනවරනවා. එතකොට අනාත්ම සංඥාවෙන් බලනවා දැන්. කොහොම බලනකොට බලනකොට පුද්ගල සංඥාව ටික ටික ගෙවෙනවා. ගෙවෙනකොට ඇලින් ගැටින් දෙක නැති වෙනවා. නීවරණ ටික නැති වෙනවා. ඒ නීවරණ නැති වෙච්ච නිසා හිත ප්‍රමෝදයටපත් වෙනවා. ප්‍රමෝදි නිසා පස්සද්ධිය පස්සද්ධිය නිසා සැපේ එදාට ඇත්ත ඇති හැටි දකින්න. මෙතනදී අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන කාලෙදී රළු කයක් හම්බ වුණා. ඖදාරික කයක් හම්බ වුණා. රළු ඖදාරික කයක තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අපි දැරියේ. ඊට පස්සේ ඒ ටිකේ වඩනකොට නීවරණ ධර්ම දුර වෙලා හිත සමාධිය වුණාම යතහ භූත ඥාන දර්ශනයේ එන්නේ රළු කයකින් නෙමෙයි. දිට්ඨි සුත මුත විඤ්ඤාති කියලා දකින අහන දැනෙන දැනගන්න කියලා මේ අරමුණක් අරමුණක් ගානේ ඇත්ත දකින එකයි එන්නේ. එතකොට තමයි යන්කින්ගේ සමුදේ ධර්ම සම්බන්ධ නිරෝධම කියන ස්පර්ශ ආයතන හයම පෙරණු තිබීම හටගෙන ඉතුරු නැත නැති වෙනවා කියන එක දකින්න පුළුවන් මට්ටමට එන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ අනිත්‍යයි කියලා මෙනෙහි කරන රූප ප්‍රමෝදය තියෙනවා දුකයි කියලා මෙනෙහි කරන රූප ප්‍රමෝදය තියෙනවා අනාත්මයි කියලා මෙනෙහි කරන රූප ප්‍රමෝදය තියෙනවා ඒකෙදී රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලන්න පුළුවන් වේදනාව අනිත්‍ය දුකයි අනාත්මයි කියලා සංඥාව අනිත්‍ය දුකයි අනාත්මයි සංකාරය විඥානේ නැත්තම් ඇහැ කන දිව නාසය ශරීරය මේ එකින් එක එකින් එක මොන විදිහකට බලන්න පුළුවන් බලලා කොයි විදිහකින් ගත්තත් අන්තිමට එන්නේ නීවරණ ධර්ම දුරු කරනවා ටික කියන ටික විතරයි අපිට ගන්න පුළුවන්. ඒ නිසා වැඩෙන්න ඕන ධර්මතා ටික තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට නිවැරදිව අපේ ක්‍රමය දැනගෙන ගියොත් අපිට ඇත්තට මේ ජීවිතයේදී මේ සත්‍ය අවබෝධ කර ගන්න පුළුවන්. තත්ත්ව මේ නිවන් දකිනවා කියලා කිය සත්‍ය අවබෝධය. බුදුරජාණන් වහන්සේ පහළ වුණත් නැතත් මේ ලෝකයේ පවතින ඇත්තක් කියලා එකක් තියෙනවා. ලෝකේ කියනකොට පංච උපාදාන ස්කන්ධ ලෝකේ. ඇත්තක් කියලා එකක් තියෙනවා. ඒ ඇත්ත නොදන්නාකම නිසායි වැරදි දැකීම සත්ත්ව පුද්ගල සංඥාව. ඒ වැරදි දැකීම නිසායි මිච්ඡා දිට්ඨිය නිසායි මේ තණ්හාව. මානය කියන කෙලෙස් ඇති වෙලා තියෙනවා. ඒ තණ්හා මාන කියන කෙලෙස් ටික නිසා නැවත ආපහු සසලට යනවා. ආයෙත් එතන ඇත්ත ඇති හිතේ මතක් නිසා වැරදි දැකීම. වැරදි දැකීම නිසා ආයෙත් තණ්හාමාදිටි කෙලෙසි. ආයෙත් කෙලෙසි නිසා සසර. කියන මේ ගමනේ කෙලවරක් නැහැ. මේ ගමනේ යම් දවසකදී ඇත්ත ඇති හිතේ දැක්කොත් වැරදි දැකීම නැහැ. එතකොට සත්ව පුද්ගල භාවයෙන් උපදින තණ්හාමාන කෙලෙස් නැහැ. කෙලෙස් නැත්තම් නැවත මේ ස්කන්ධයන්ගේ පහළ වීමක් ඉපදීමක් නැහැ. හේතු ටික නැවත භවයට යන්න තියෙන හේතු ටික නැති කරලා ඇත්ත ඇති හැටි දරන්නා වූ දක්නා වූ තැනින් ජීවත් වෙනවා. එතකොට ඇත්ත ඇති හැටි දන්නා වූ දක්නා වූ නුවණක් එක්ක පවතින ඇත්තක් තිබුණා නම් ඒ ටික ආයසන්තතිය නැති නෝර නැති වෙනවා. නැවත යන්න තියෙන හේතුව කලම නැති කරලා පහනක් නොවගේ නිවෙනවා කියලා කියනවා. ඇත්ත ඇති හැටි දන්නා වූ දක්නා වූ නිවනකින් ඇත්ත ඇති හැටි පවතින ධර්මතාවය තුල ජීවත් වෙන එකට කියනවා දැකලා වැරදි දැකීමෙන් මිදිලා තණ්හාමාන දිට්ඨි කියන කෙලෙස්යන්ගෙන් මිදිලා සත්පුද්ගල හැඟීමෙන් මිදිලා සත්පුද්ගල දුකෙනුත් මිදිලා ජීවත් වෙන ටික ටිකන සෝපදේශ නිබ්බාන කියලා. නැත්තම් ක්ලේශ පරිණිරවාණය කියලා. කෙලස් ටික නිසා කෙලස් ටික නැති උනේ කෙලස් ටික නිසා එන දුකද නැති ඇත්ත ඇති ඇති දන්නා වූ දක්නා වූ නුවණත් සමග පවතින ඇත්ත ඇති ඇති වූ සංගතික පුරාණ කර්මපත්තෙන් හටගත්තේ ඒ ටිකේ ආය සම්තතියක් තියේ කීනම් පුරාණම් කියලා කිය පුරාණ කර්මයක් ඡේ වෙනවා කියලා අපි දැනගෙන කියන දේ නැත්නම් පිරුම් පානවා මේ ආයුෂය ගෙවිලා ඒ ස්කන්ධ ටිකත් නිරුද්ධ වෙනවා එදාට කියනවා අනුපරිශේෂ පරිණිරවාණය කියලා ස්කන්ධ ස්කන්ධයෝද ශේෂයක්වත් ඉතුරු නොවන විදිහට නිරුද්ධ වෙනවා මෙතෙන්ද කියන පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදෙනවා මෙතන ස්කන්ධ දුකෙන් මිදෙනවා ක්ලේශ පරිණිරවාණය සාම පරිසිත පරිණිරවාණය කෙලස් ටික සහ ස්කන්ධ කියන දෙකකින් අපි දුක් විඳිනවා මුලින් කෙලස් ටික නැති කිරීමෙන් දුකෙන් මිදෙනවා එක්තරා දුක් කොටසක් මිදෙනවා ඊට පස්සේ ස්කන්ධ ටිකෙන්ද මිදලා ස්කන්ධ ටිකෙන් එන දුකෙන්ද මිදෙනවා එතකොට දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළා කියනවා කෙලස් ටික නැති කිරීමෙන් සත්‍යයක් ඉපදීම නිසා ලෙඩවීම නිසා මහලු වෙච්ච නිසා මරණය නිසා තේසන් තේසන් සත්තානං තම්හි තම්හි සත්තනිකායේ කියලා පෙන්වපු තැනකින් උපදින දුක මෙදෙනවා ස්කන්ධ ටික නැති වෙන දවසේදී තේසන් තේසන් ධම්මානං ජරා ජීර්ණතා කියලා ඒ ඒ ධර්මයන්ගේ ජරා ජීර්ණතාවයක් තියෙනවා ස්කන්ධ පරිහරණයේ දුකක් තියෙනවා කය කෙලවර කොට දිවි කෙලවර කොට ඇති දුකක් තියෙනවා ඒ දුකෙන්ද මිදෙනවා. ඒ නිසා මේ නිවන දෙආකාරකින් අර්ථ දක්වන සෝපදේශ නිබ්බාන සානුපදේශ නිබ්බාන. නිබ්බාන කියන්නේ මොකද? අජරා මර බව. ජරා මර නැහැ. සත්‍ය පුද්ගලයේ ජරා මරණයෙන් මිදෙනවා මේ රූපය පිළිසින් දැකලා සත්‍ය පුද්ගල දෘෂ්ටිය දුර වෙනකොට සත්‍ය පුද්ගල භාවයෙන් එන දුකේ එයා මිදෙන දරුවා මැරිච්ච නිසා අම්මා තාත්තා මැරිච්ච නිසා දරුවා ලෙඩ වෙච්ච නිසා තමන් ලෙඩ වෙච්ච නිසා තමන් මැරෙන නිසා එන දුක් ටිකෙන් මිදෙනවා මොකද සතර මහා ධාතු ලෙඩුමෝ මරුමෝ කියලා නෙමෙයි නේද? එතකොට නමුත් සතර මහා ධාතුයේ විපරිණාම බවක් තියෙනවා නම් ඒ නිසා යම් වෙහසක් තියෙනවා නම් බොහොම ටිකයි ඒ වෙහස. ඒ විපරිණාම බව නිසා අපහසුකම් එන්න පුළුවන්. ඒකට කියනවා තේසන් තේසන් ධම්මානං ජරාජී මතයි. ඒ ධර්මතාවයෙන් දැන් පුද්ගලයක් නැහැ. සත්‍යයක් නැහැ. ඒ ස්කන්ධයන්ගේ ඇති. ඒ වේදනාවේ එතකොට ඒ ටික විඳින්න වෙනවා. ඊට පස්සේ ඒ ටිකත් නැති වෙනවා. කෙලස් නැති කරපු නිසා මතු කමනකුත් නැහැ. සියලුම ආකාරයෙන් දුකේ නිරෝධයට නිවනයි කියලා. ඒකයි දැන් මේ ටිකට කියනවා මේ ලෝකයට මරණය වෙන තැන ජීවිතයේ සදාතනිකම සැනසෙල්ල පූර්ණ වශයෙන්ම අත්විඳින තැන තමයි ජීවිතේ වාසනාවන්තම අවස්ථාව වෙනවා එයාට මේ මරණය නැත්නම් ස්කන්ධ ටික නැති වෙනවා. ඒ පංච උපාදානස්කන්ධ දුක, ජරා මරණ දුක, සත්පුද්ගල භාවයෙන් දුකෙන් මිදුණා. තව දිවි කෙලවර කොට ඇති, කය කෙලවර කොට ඇති දුකක් තියෙනවානේ. මෙයාට මරණයක් නෙමෙයි මේ මේ ස්කන්ධයක නැතිවීම මෙයාට මංගල කාරණාවක් වෙනවා, අමෘතයක් වෙනවා. ඒකනේ දැන් වෙසක් එක අපි සමරන්නේ මොකක් කියලාද? බුදුරජාණන් වහන්සේගේ තෙමගුල කියලා. ඉපදීම බුද්ධත්වයටපත් වීම පිරුණම් පෑම. අපිට මංගල කාරණා නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ පිරුණම් පෑම අපිට මංගල කාරණාවක්. ඉපදීම මංගල කාරණා බුදු වීමත් අපිට මංගල කාරණා බුදුරජාණන් වහන්සේගේ පිරුණම් පෑමත් අපිට මංගල කාරණාවක්. එහෙනම් මේ අපේ තෙමගුලනේ බුදුරජාණන් වහන්සේගේ තෙමගුල. ඉපදීමත් බුදුරජාන් වහන්සේට මංගල කාරණාවක්. ඉපදීම නිසායි සසර ගමන නතර කරගන්න පුළුවන් වුණේ. බුද්ධත්වයට පත්වීමත් බුදුරජාන් වහන්සේට මංගල කාරණාවක්. පිරුණම් බෑවත් බුදුරජාන් වහන්සේට මංගල සියලුම දුකේ නිදහස් වෙච්ච මොහොත. එහෙනම් බුදුරජාන් වහන්සේගේ තෙමවුගුල සමරනවා අපි. අපිත් මෙහෙම වෙන්න ඕනේ. අපිත් මෙහෙම කරගන්න ඕනේ කියන තැනක. එතක කෙනෙක් පිරුණම් පානවා කියන්නේ ජීවිතයේ උතුම් මංගල කාරණාවක්. ඉතින් ඒ උතුම් මංගල කාරණාව මේ ජීවිතේම සාක්ෂාත් කරගන්න මේ පින්වතුන්ට මේ දේශනාව හේතු උපනිශ්චය වේවා කියලා